අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මේ 80 වෙනි භාවන වැඩසටහනේ අද අපි ධර්ම දේශනාව වශයෙන් බannකොට හතරවෙනි දේශනාව දේශනාවලිය හතරවෙනි දේශනාව අද අපේ ඔක්තෝබර් මාසේ අගෝස්තු සැප්තැම්බර් මාසේ 14 වෙනිදා සාමාන්‍ය කලියුග වර්ෂේ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 තේන භික්කවේ භික්ඛුනා තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපච්චිතබ්බෝ තීති අවසර ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් වගේ දන්න පරිදි මේ අද දේශනාව සඳහා උද්ෘතය අපි නැත්තම් මාතෘකාව අපි උපුරා ගත්තේ විතක්ක සංධාන සූත්‍රය. ඒ විතක්ක සංධාන සූත්‍රයට මුල පුරන සර්වජන් වහන්සේ අධිචිත්ත මනියුත්තානම් පණ බික්ක වේ බික්ුණා කාලේන කාලං පංච නිමිත්තානි මානසිකාතබ්බානි කියලා මේකට මාතෘකා තියෙනවා. හිත පිරිසුදු කරගන්න නැත්නම් අධිචිත්ත නැත්නම් අදි සමාධියකට භාවනා කරන යෝගාවචරය විසින් දත යුතු මානසිකාර ක්‍රම පහක් තියෙනවා. ඒක මම ඒ භික්ෂුන්වහන්සේලාට නැත්නම් සිවණක් පිළිසට මතක් කරලා දෙන්න කැමැති කියන වගේ අදහසක් එකේ තියෙනවා. ඉතින් මේ පහයි කියන මූලික කාරණා කිව්වට පස්සේ එකක් විස්තර කරනවා. ඉතින් අපි ආරම්භක දේශනාවේදී ඒ පළවෙනිම තිබුණු අඤ්ඤ නිමිත්තං වනසිකාතබ්බං කියන විදිහට ඒයින් පරිබාහිර වූ අනික් නිමිත්තකට හිත යොදවීම කියන පළවෙනි පරිරෝය අපි ශක්ති ප්‍රමාණය තේරුම් ගන්න උත්සාහ කළා. ඊගාවට ආදීනවං වනසිකාතබ්බං කියලා යම් හේකින් ඡන්ද දෝෂ මෝහ කියන මේ එක විදියක් පාවිච්චි කරනවා රාග දෝෂ මෝහ කියන එකමයි. ඉතින් ඡන්ද උපසංහිතං, දෝෂ උපසංහිතං, මෝහ උපසංහිතං කියලා කියන්නේ යම් හිතවිල්ලක් රාගේ ඡන්දය සමග මිශ්‍ර වෙලා තියෙනවනම් යම් හිතවිල්ලක් ද්වේෂය, තරාව, ව්‍යාපාදයේ පටිගය මිශ්‍ර වෙලා තියෙනවනම් යම් හිතවිල්ලක් මෝහය, නිදිමත, නොදන්න ගතිය, අන්ධකාර ගතිය, අවිද්‍යාව මිශ්‍ර වෙලා තියෙනවනම් ඒ හිතවිල්ල වෙනුවට එක්ක වෙනත් හිතවිල්ල ගන්න කියනවා. ඒ අර තරම් ඡන්ද, දෝෂ, මෝහ නැති. එහෙම නැත්නම් මේ ඡන්ද, දෝෂ, මෝහ සහිත හිතවිල්ල දැන් Taman ඉදිරිපත් කරගත්ත ආපాతගත කරගත්ත ඒ හිතවිල්ල එහි ආදීනව සලකන්නේ කියලා. ඉතින් මේ ආකාරයෙන් අපි ක්‍රම දෙකක් මානසිකාර ක්‍රම දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකෙදී අද අපි ඒ තුන්වෙනි මානසිකාර ක්‍රමයටයි මාතෘකා ලැබුවේ. ඒකෙදී කියලා තියෙන්නේ අසති අමනසිකාර පබ්බේ කියලා ඒ යම් අර විදියට වෙන හිතවිල්ලකට හිත දැම්මත් ඒ නැත්තම් ඒතියෙදිත් මතුවෙන්නා වූ ඒ රාග දෝෂ මෝහ සහිත නැත්නම් ඡන්ද දෝෂ මෝහ සහිත හිතවිලි නැවත නැවතත් එනවනම් ඒ මතුවෙන හිතවිලි දිහාට අසතිය සතියේ විරුද්ධාර්ථ පදය අමනසිකාරය මානසිකාරේ විරුද්ධාර්ථ පදේ යොදවන්නේ කියලා. ඉතින් මේක තමයි අද අපි ඉදිරිපත් කරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ චන්දුප සංහිත දෝසුප සංහිත මෝප සංහිත කිව්වොත් විග්‍රහ වශයෙන් බැලුවොත් අපිට සමහර විටක කෙලින්ම ඒකේ මනපකතිය අපේ නැති වෙන්න ඉඩ තියෙනවා නමුත් ඒක යටින් රාගානුසය එහෙම නැත්නම් ඒකේ හැඟවිච්ච අනුසය වශයෙන් සංගවිච්ච රාගයක් මනාපයක් තියෙන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් යම් වෙලාවකට අපි මේ වැලමිටෙන් අල්ලන්න ඉඩ තියෙනවා දෝෂයක් පේන්නේ නැහැ. නමුත් යටින් තියෙන ද්වේෂය. එතකොට ඒකේ අනුසේ වශයෙන් ද්වේෂය තැම්පත් වෙලා තිනවා. ඒ වගේම ඥාන උපේක්ෂාවට ලක් වෙලා අපි යම් යම් දේවල් වලින් කරාරිනවා. නිදිමත නිසා හෝ බැලු බැලමට එහෙම පේන්නේ නමුත් යටින් විස්තර වශයෙන් බලනකොට ඒක අනුසේ වශයෙන් මෝහේ තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට පුත්තජන කෙනෙකුට මම මේ කටයුතු කරන්න හේතු වෙච්ච ඒ චේතනාව හෝ ඒ හිතවිල්ල හෝ ඒ විතක්කය හෝ ඡන්ද නිස්සිත නැති එනතන් උපසංහිත නැති දෝෂ නිස්සිත නැති දෝෂ උපසංහිත නැති මෝහ නිස්සිත නැති මෝහ උපනිස්සිය සංහිත නැති හිතවිල්ලක් කියලා ගන්න එකක් නැහැ. ඔය හැම දෙයකම යහට ඕල්වන තියෙනවා. ඒක නිසා අපි ඉස්සලා ඉස්සලා කුරෝසු එහෙම නැත්නම් වීතික්‍රමණය වෙන මට්ටමේ වුණ නැත්නම් සමාජ නීති උල්ලංඝනය කරන මට්ටමේ හිතවිලි සතු මරණ හොරකම් කරන කාමීත්‍යාචාර වගේ දේවල් එනකොට එහෙම නැත්නම් බොරු කේලම් හිස් වචන පරස වචන වගේ දේවල් එනකොට එහෙම නැත්නම් මදයට පමාදයට හේතු වෙන යම් යම් හැබ්බැහි සුරාපාන එනකොට අපි වෙන එකක් මන මිනිසිකාරය පවත්තලා ඒව නැත්නම් අපි පිං අතේ වැඩකට හිත යොදවලා ඒක අයින් කරගන්නවා. එහෙම නැත්නම් මේ දේ කිරීමෙන් වෙන්න තියෙන Tamanටත් අනුන්ටත් සිද්ධ වෙන ආදීනව. එහෙම නැත්නම් නපුරු විපාක කල්පනා කරලා බේරෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ දෙක සාමාන්‍යයෙන් ඔය බැලු බැලමට පේන වීතික්‍රම කෙලෙස් සමාජ නීති උල්ලංඝන කරන කෙලෙස් වීතිකම භූමිය අපි සදාචාර මට්ටමේම පිළියර ගන්නා මිනිස්ය වශයෙන් ඒක තමනුත් හිත කෙලසිලා අනුන්ගෙත් කෙලසිලා සමාජ මට්ටමත් පහත් කරලා වැඩි ආදර්ශිකුත් තියෙන නිසා අපි ඒ වගේ විදිහට සලකනවා. නමුත් දෙවනියට තියෙන මේ පරිඋත්ථාන කෙලෙස් වශයෙන් තමන්ගේ හිතේ මේව පැනනගිලා තියෙනවා තාම ප්‍රකාශ වෙලා නැහැ. ඒ වෙනත්නම් තාම ක්‍රියාවත් වෙලා නැහැ. හිතේ තරන්දි තරන්දි තියෙනවා. ඒකට අපි කියනවා පරිඋත්ථාන කියලා. නිකන් නිින්දෙන් නැගිටලා වගේ ඇඳේ පෙරලි පෙරලි ඉන්න හිතවිලි. අන්න ඒ විතක්කයේ හිතවිලි ඒ කල්පනා ආවට පස්සේ අපි ඒ වගේ ආදීනව සැලකුවේ නැත්තම් ඒව කොයි වෙලාවෙ ක්‍රියාවත් වෙයිද කියන්න බෑ. කායික ක්‍රියාවකෝ වාචික ක්‍රියාවක් වශයෙන්. ඉතින් ඒ වයිදී අපි ඒ තාම ක්‍රියාශක්තියක් බවට වීතික්‍රමණය වෙන මට්ටමකටපත් වෙලා නැතුව හිතේ තරන්ති තරන්ති තියෙන වෙලාවේදී ඒක දිහා ආදීනව දකින්නවා කියන එක කෙනෙකුගේ තියෙන තද පෞරුෂත්වයක් තියෙන්න ඕනේ කෙනෙකුට හොඳ සුචරිතවාදී අදහසක් තියෙන්න ඕනේ කෙනෙකුට හොඳ සූදානම් ශරීරයක් තියෙන්න ඕනේ අතීතයේ මේවා වෙලා දැක දැන ගන්න ගතියක් තියෙන්න ඕනේ. ඒ කෙනෙකුට විතරයි එහෙම දැක දැනගෙන මේ ආදීනව සලකලා බේරෙන්න පුළුවන් ගතියක් තියෙන්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍ය සීලයකට එක කරන්න බෑ. සාමාන්‍ය සීලෙන් අපි කරන්නේ අත් දෙක බැඳගෙන කටට මුඛවඩම් බැඳගෙන කරන වැඩක්. නමුත් මේ තාම අතින් ක්‍රියාවත් වුණේ නොඋනට වචනය බින්දිනේ නැති උනාට ඇතුලේ ගොජ දානමේ හිතවිලි එවන තමයි විතක්ක තෝරුම් ගන්නවා කියන එක අර ඔන්න මෙන්න කැඩෙන්න කිට්ටු ඔන්න මෙන්න උල්ලංඝනය වෙන්න කිට්ටු හිතපිරිරෝ නම් සාමාන්‍ය කෙනෙකුට ආදීනම සැලකීම සුචරිතයේම සියුම් පැත්තක් විදිහට දකින්න පුළුවන්. නමුත් මේ යට වංචනික වැඩ කරන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ෂට විදිහට වැඩ කරන වෙලාවල් තියෙනවා. Tamanට කන්ටෝන වෙච්චාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා. ඉතින් එහෙම හිතවිලි ගොඩක් හැම කෙනෙක්ගේම මල්ලේ තියෙනවා. ඉතින් ඒකේන ඒ හිතවිල්ල මත උනත් විතක්යක් වශයෙන් මත උනත් ඒකේන ඒක දිහා ඉච්චර නපුරක් දකින්නෙත් නැහැ. ඒ මදිවට ඒක සාධාරණීකරණය කරන්න තව කෙනෙක් එක වාද කරන්න පවා ඉඩ තියෙනවා. අනේ එවැනි හිතවිල්ල ලැබෙලදී ඔය අපි හිතන තරම් ඒකේ ආදීනව දැකීම පවා දුෂ්කරයි වෙන විදිහකට නම් Taman කෙරෙහි ස්වයං විවේචනයකින් යුක්තව මේ හිතවිල්ල යට නපුරක් තියෙනවා. මේ හිතවිල්ල යට වෙන න්‍යාය පත්‍රයක් තියෙනවා. මේ හිතවිල්ල යට වෙන වංචනික ධර්මයක් තියෙනවා කියලා අල්ලගන්නවයි කියන එක ඒක ටිකක් ඔය අපි හිතන තරම් ලේසි නෑ. ඉතින් ඒක නමුත් හුඟක් වෙලාවට අපේ චරිතය චපල කරනවා, වංක කරනවා, තව කෙනෙකුට පිළිකුල් කරනවා. ඒ නිසා එවැනි දෙයක් මේ මයතුලින් මේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගන්න සාමාන්‍ය සදාචාරයේ තිබිලා බෑ. එහෙම නැත්නම් මේ සමාජ ධර්ම ගෞරවයේ තිබිලා බෑ. ඊට වැඩි ගැඹුරකට ගිය චිත්ත අධිචිත්ත භාවනාවකට පෙළඹිච්ච කෙනෙකුට තමයි ඒ අඩියේ මතු පිට ක්‍රියාවත් නෙවෙයි යට මට්ටමේ වැඩ කරන මේ කෙලෙස් දිහා බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක සෑහෙන බලන කෙනාට, දකින කෙනාට, යෝගාවචරයට ඒක දැකීමේදී ඇත්තටම දුක මේ දුක කියන එක පාලනය කරගන්න බැරුව මේ හිත ඇතුලේ තමයි තරම් නොවන මේ විදිහට මතුවෙන හැටි කිසිම න්‍යාය පත්‍රයක් නැතුව තාම පහත් නින්දිත ඉව එනකොට හරි දුකකටපත් වෙනවා. ඒකේ ලැජ්ජිත తত্ত্বය කියලා ලැජ්ජාවටපත් වෙනවා. මේක දැන් නම් මෙහෙම හයියත් තියෙනලා දවල් එළියෙන් යට කරගෙන ඉන්න පුළුවන්. නමුත් කොයි වෙලාවෙ මෙයා එළියට පනින්න දන්නේ නැහැ. එළියට පැනපු ගමන් අපේ සාදු චර්ජයට, සත්පුරුෂ චර්ජයට, කල්යාණ චර්ජයට හානි කරනවා. ඊගාට හලිම පිළිකුල්. වෙන කෙනෙක් එහෙම කරනවා නම් ඒක ඒ පේන මත පිට කෝක වෙතත් යටින් පෙන්වන්න හදන දේ වෙන කෙනෙක් එහෙම කරනවා නම් අපි ඉතාම පිළිකුල් කරනවා. නමුත් Taman වෙන්න Taman ගැති වෙනකොට අපි ඒක සාධාරණීකරණය කරන්න හිත ඇතුලේ තියෙනවා මේ ලැජ්ජ නැති ගතියක්. අපි ළඟ තියෙනවා ඒ ඒක සාධාරණී කරන ගතියක්. ආනේ ඒක අල්ලගන්නවයි කියන එක වමන විරේචන වගේ වැඩක්. දැනගත්ත ගමන් එනිසා ජුගු වමනට එන්න හදනවා වගේ. ඒ දුක්ඛිත தত্ত্বය, ලචිත தত্ত্বය, ඒ පිළිකුල් සත්වය එන වෙලාවේදී ඒ යෝගාවචරයේ කායික සහ මානසික ක්‍රියාවලිය අසාධ්‍ය රෝගී වගේ පෙලෙන්න පටන් ගන්න ඉඩ තියෙනවා. භාවනා හොඳම ධනක් හැබැයි. නමුත් ඒක කිනකොට දරන්න බෑ. හංසි මහා සෙනගක් ඉස්සරහා වමනයක් ගියා වගේ. මහා සෙනගක් ඉස්සරහා අසුචි පිට වුණා වගේ. මල මූත්‍ර පිට වුණා වගේ. ඒක වහගෙන ඉන්නකොට නම් ඔකේ ප්‍රශ්නයක් නෑ සෙනග ඉස්සරහා. නමුත් ඇසිගිලියව පහල කෙරුවට ප්‍රශ්නකුත් නෑ. පහතැනකක් ඉස්සරහ එළි වුණා වගේ. ඉතින් මේක ආධ්‍යාත්මික ජීවිතයෙන් ලොකුම ලොකු කැපකිරීමක්. අන්නේ කැපකිරීම తত্ত্বය තමන්ට තමන් පවරගෙන තමන්ට තමන් හික්මීමක් කරගෙන තමන්ට තමන් සංවරයක් කරගෙන තමන්ට තමන් බයලජ්ජාවක් කරගන්න නම් අපිට ඇත්තටම අයිතිවාසිකමක් තියෙනවා. නමුත් අපිට කිසිසේත්ම අනික් කෙනා එහෙම කළ යුතුයි කියලා කියන්න මොනම වරයක්වත් මොනම අධිකාරී ශක්තියක්වත් නැත්තේ නෑ. එතනදී අපි සීමාව පැන්නොත් මම මෙහෙම කරන කෙනෙක් අරයත් එහෙම කරන්න ඕන කියලා ඒ මනුස්සයා ගහලයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මනුස්සයා තව කෙනෙක් හුදු මතයක් වෙනේ තව කෙනෙක් මරණ තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අපි මේ අධිචිත්ත මනුයුත්තේන පන බික්ක වේ බික්ුණා කියනකොට වගේ තමන් බණ භාවනාවක් කරනකොට මේකේ සීමාව දැනගන්න ඕනේ. මේක අට්ටි යති හරා යති jigucchati මේක දුකක්. මේක ලැජ්ජිත දෙයක්. මේක ජුගුප්සා ජනක දෙයක්. ඒ නිසා මම මැරෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, වයසට යන්න ඉස්සර වෙලා මේක දැකලා කොහොම හරි මම මේක අයින් කරන්න ඕනේ. අයිනිච්ච විසෙයියක් අයින් කරන්න වගේ. තුවාලක තියෙන පුරුවක් කරන් දානවා වගේ. සැරව ටිකක් කරන් දානවා වගේ මේක අයින් කරන්න ඕනේ. නමුත් මම හිතනවා මගේ දරුවෝ සේරම එක කරන්න ඕනේ. මගේ යාළුවෝ සේරම එක කරන්න ඕනේ. මගේ නෑයෝ සේරම කරන්න ඕනේ. කද්දාකත් ඒක බහුවචන දාන්නත් එපා. තොක තොකවිලන් දාමට යන්නත් එපා. ගිය ගමන් අන්නවශ්‍ය කටුකොලක් හදා ගන්නවා අපි පරිසරයේ. ඊට පස්සේ අපි අනුන් වෙනුවෙන් කෙවිටි අරගෙන, කඩු අරගෙන අනුන් හදන්න තෝතෝ වරපල කිය කියා අනුන් හදන්න කිය ගමන් ගහලෙක් වෙනවා. වසලෙක් වෙනවා. අනු අනු මේ පොඩි මතයකට මරණ මට්ටමට යන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ හර්ධිය Tamange ආධ්‍යාත්මය හැදෙන වෙලා වෙනකොට ඒ කෙනා පුළුවන් තරම් බලන්න ඕනේ. ඒ වගේ දේවල් වලට අත අත දාන්න නැතුව, ඒ වගේ දේවල් වලට නඩු හඬ යන්න නැතුව හැකිතාක් Tamanට වැඩි ගුණවන්ත සිල්ලොතුන් පිරිසක් අතර ඉඳගෙන මේ වගේ දෙයක් එනවනම් අනුන්ගෙන් Tamanට ඒක වැඩි හිටියෙකුට බාර දීලා දන්න කෙනෙකුට බාර දීලා එහෙම නැත්නම් Tamange හිතේ Tamanට තේරෙනවා නම් ඒක මේ සතිය කියන මානසිකාරය සතියට මානසිකාරයට දීලා ඒක පිළිබඳව අනුකම්පාවෙන් ඇනිච්ච විෂයයක් අයින් කරන කෙනෙක් වගේ තුවාලක පුරුවක් අයින් කරන කෙනෙක් වගේ මේක හිමීට ඒක අයින් කරන්න ඕන හැබැයි අයින් කරන්නේ හොඳ දෙයක් නෙවෙයි තද බල විෂක් ගොහර විෂක් හලාහල විෂක් යගෙම අසුචියක් ශරව ටිකක් පුරුවක් ආනික අයින් කරගන්න වෙලාව ඒ භාවනා ජීවිතයක ඊ타ත්ම පිරිසිදු වෙන අවස්ථාවක් සුද්ධියක් විසුද්ධියක් අනේ ඒක නිකන් හරියට ඔපරේෂන් තියටරයක් ඇතුලේ සම්පූර්ණ ජීවාණු හරණය කරලා ඇඟ ඇතුලේ තියෙන අර්බුදයක් ඇඟසින පිළිකාවක් නරක නපුරු වර්ධනයක් ක්‍රමයෙන් අයින් කරන්න වගේ වැඩක්. ඉතින් ඒක බලතැහැකි අපිට ආගමක ධර්මික දර්ශනයක හිතසුව සලසන වැඩක කොච්චරක් තවදුරටත් හානි නොවෙන්න මේ තියෙන පිළිකාව තියෙන හානිය අඩු කරන්න කටයුතු කරන තැනදී කොහොමද ඒ වෙනුවට සදාචාරය බලපාන්නේ ආචාර ධර්ම බලපාන්නේ ඒ වගේම තමන්ගේ ඉදිරිපත් වීම ඒ සඳහා අනුන් ඉදිරිපත් විතර නැද්ද කියන එක බලපාන්නේ කියන එක බුදුජාණන් වහන්සේ ඉතාමත්ම සූක්ෂමව ඉතාමත්ම ඉතාම සියුම් පිහියක් පාවිච්චි කරන කෙනෙක් වගේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒවා ඔක්කොටම හිතන්න එපා බනහන ඔක්කොටම මේක වෙනවයි කියලා. භාවනා කරන ඔක්කොට මේක වෙනවයි කියලා. ඒ කලාතුරකින් තමයි ජීවිතයේ පරිණාමයේ ඒ සංදිස්ථානටපත් වෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ වගේ දෙයක් වෙන්න ලැබිලා පෙළඹිලා තියෙනවනම් තමන් කොහොමද ඒක සඳහා අනුග්‍රහ කරන්න ඕන? තමන් කොහොමද ඒකට සැදී පැදී සිට ගන්න ඕන? තමන් කොහොමද ඒකට සප්පාය කරන සලසලා දෙන්න ඕන කියන එක ඒක බොහොම අමාරුයි කෙනෙකුට උඹ මේ දේ කළ යුතුයි මේ දේ කළ යුතුයි කියලා පොතපතක ලියලා තියන. නමුත් ඉදිරිපත් වෙන වෙලාවදී තාමත්ම යටහත් පහත් වෙන ඕන දුකක් දරාගෙන පුළුවන් තරම් යටහත් පහත් වෙලා අනවශ්‍ය දේවල් වලට අත දාන්න නැතුව ඒක කාටරි බාර දීලා හෝ ගුණෝතුන් සිල්ලතුන් මැද ඉඳගෙන මේ කටයුත්ත සිද්ධ කරගත්තොත් හොඳටම තේරෙනවා අපි මෙවුවා මේ ඉතිසලා සුදුසුකම් නැතුව අපි මවාගත්ත ආරූඪ කරගත්ත සුදුසුකම් වලින් අනුන්ගේ පවුකොන්තරත් බාහිර අරගෙන කරන්න ගිහිල්ලා අනාගත ප්‍රමාණය කොච්චරද කියලා හිතන්න බෑ. Taman ඒ සඳහා සුදුසුකමක් නැතුව ආරූඪ කරගත්ත සුදුසුකමකින් කරුණාවක් මවා පාගෙන මේ කරන්න හදන වැඩේ නිසා අපි මේ අහල යන දේවල් Tamange ඔඩොක්කේ දමා ගැනීමක් ගොඩාක් වෙලාට අපේ අතින් සිද්ධ වෙනවා ඔලමුල ගතිය නිසා. ඒ වගේම අවස්ථාවාදී නිසා සුදුසුකම් නැතුව මේක කරන්න යෑම නිසා. නමුත් එවැනි චෝදනාවක් එන්නේ තමන්ගේ අධිචිත්ත මනියුත් හිත අධිචිත්තයක් බාටපත් කරගෙන තමන්ට තමන් කරන වෙලාවේ අපිට සමාජයෙන් එහෙම චෝදනා එන්නේ නැහැ. මොකද මේක මම කොහොම හරි අයින් කරගන්න ඕනේ. ඉතින් අන්නේ ඒ කටයුත්ත තමයි ඇත්තටම මේ අභ්‍යන්තර සාසනය සහ බාහිර සාසනය අතර මේ සමතුලනය. ඒක හරිම අමාරු දෙයක්. ඉතින් ඒකයි ਸਰවචන් වහන්සේ ඉස්සල්ලාම තමන් වහන්සේ වශයෙන් සුද්ධ වෙලා සමන් වහන්සේ වශයෙන් මෙවා හොඳටම දැනගෙන දැනගන්නා තෙක් කවදාකවත් මේ වගේ වැඩකට අත තිබ්බේ නැහැ. දැනගත්තට පස්සේ යතෝ චකෝපන බික්කවේ ජම් හේකින් මහණෙනි මම දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත ලෝකේ මම මේ චතුරාර්ය සත්‍ය දැක්කා කිව්වට පස්සේ තමයි මම වැඩට බැස්සේ. ඒක දකින්න නැතුව ඒකට සුසුසුකම් නැතුව අපි මෙහෙම එක හරි කියලා නිසා හෝ කනින් ඇහුව නිසා හෝ හිතාගත්ත නිසා හෝ වැඩට බැහිමෙන් නරකමක් නැහැ නමුත් මේ සියුම් භාවයේ දන්නවනම් පුළුවන් තරම් ප්‍රවේශමෙන් තමයි කටයුතු කරන්නේ පරිස්සම ඉස්සර කරගන්න. ඒ නිසා මේ අසත්‍ය අමනසිකාරයේ එහෙම නැත්නම් අපි ඉස්සලා කතා කරපු විදිහට බින්න නිමිත්තක් කල්පනා කිරීමෙන් හෝ එහෙම නැත්නම් ඊයේ සාකච්ඡා පෙරේද සාකච්ඡා කරපු විදිහට නැත්නම් මේ අසත්‍ය අමනසිකාරයේ පැත්තට යනකොට කොච්චරක්නම් වාතාවරණයේ ඇති తත්වයේ නැත්නම් රෝග ලක්ෂණ දැක දැන ගැනීම කොච්චර වැදගත්ද ප්‍රතිකර්මයට වැඩිය. රෝග නිర్ణය කොච්චර වැදගත්ද ප්‍රතිකර්මයට වැඩිය නැත්නම් අපි බොහෝ විට රෝග නිర్ణය පිළිබඳ වැරදි නිගමනයකට ඇවිල්ලා අනවශ්‍ය බෙහෙත් කරන්න ගිහිල්ලා ඒ தত্ত্বය අවුල් කරනවා. ඉතින් ඒක නිසා මේ මට්ටමට යනකොට ඒ යෝගාවචර කවදාකවත් නරකයි. හදිසි වෙලා කලබල වෙලා කටයුතු කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ එක දෙයක් වුණාට පස්සේ ඒක දසදහස්වර කරලා ඒ වෙච්ච දේම වෙච්ච දේ සාධාරණීකරණය වෙන්න ආරින්න. බා ඒ කියන්නේ මිත්‍යක් කළ ආශේවනය කරපු දේ භාවිත කරලා බලන්න ඕනේ. නැවත නැවත භාවිත කරන්න ඕනේ. ඒ භාවිත කරන වෙලාවේදී හරි තක්කු මුක්කුවක් එනවා. හරි කඩිමුඩියක් එනවා. මේක ඉක්මනට කරන්න. කද්දාවත් බෑ. මේක මේ කල්ප කෙල කෝටි ගණක් එකතු වෙච්ච කෙලෙස් කැපෙන වෙලාව ඒ වෙලාවේදී බොහොම ඉවසිල්ලෙන් ඒ කටයුතු කරන්න ඕනේ නැත්නම් මේ තියෙන එක පිළියම් කරන්න හදන වෙනුවට අනවශ්‍ය සංකීර්ණතා ඇඬිට තියෙනවා. ඉතින් ඒක පැත්තක් තමයි මේකේ තියෙන ඍජුවම Tamanට පේන මේ ආදීනව සලකන එක. දෙක තමයි ඒ ආදීනව යටින් වංචනික ධර්මයක් වැඩ කරනවා කියන්නේ. ඉතින් මේකට සමහර විටක ගැළපෙයි ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් වෙන්න ඉස්සර වෙලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා පාපොච්චාරණයක් කරනවා. කන බින්දන් ගැහිල්ලක් ගහනවා. කියන ස්වාමීන් වහන්සේ මට බොහොම පිරිසුදු සතිය සමාධියක් තියෙනවා. විසුද්ධේන මානසකේන අතික්කන්ත මානසකේන විසුද්ධ වෙච්ච හිතක් තියෙනවා. මනුස් තත්වයේ ඉක්ම වූ හිතක් පිරිසුදු වෙලා තියෙනවා. මට දිබ්බ චක්කු ඥාන තියෙනවා. මට මේ මේ පිරිසුදුකම් තියෙනවායි කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට පුදුම විදියට ආරද්ධං කෝපන බන්තේ විරියං අසල්ලීලං වීර්යය තියෙනවා නිටතරම දිවා රාත්‍රී දෙකේම ඒක තැම්පත් වෙන්නේ නිටතරම වීර්යයක් තියෙනවා. ඒ වුණාට මේ කිසිම කෙලෙස් කැපෙන ගතියක් හෝ නිවනට යන ගතියක් නම් බේන්න නැහැ. මගේ මේ තියෙන මේ අනුපාදාය මේ චිත්තං න ආසවේයි විමුච්ඡන්ති මගේ හිත කෙලෙස් වලින් ගැලවෙන ගතියක් නැහැ මේ මේක තියෙනවා. ඒතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ නිරීක්ෂණය කියනවා උඹට ඔය සමාධියක් තියෙනවා කියලා කියනවා නම් ඒ සමාධිය දිබ්බචක්කු දිබ්බතෝත තියෙන විදිහට අතිමානුෂික සමාධියක් කියලා කියන එක මාන්නේ කියලා හිතාගනි. මේ මාන්නෙන් ඔබ කතා කරන්න කියලා හිතාගනි. උඹට තියෙනවයි කියලා හිතනවා නම් දිවා රාත්‍රී නොසලෙන නොපසුබස්නා වීරියක් උද්දච්චය කියලා හිතාගනි. උඹට තාම මේ ජීවිතෙත් මට නිවන් ලැබුණ නෑ නේද කියලා හිත තෙපරබාන ගතියක් තියෙන කුක්කුච්චේ කියලා හිතාගනි. ඕවා ಗುಣ ධර්ම නෙවෙයි නුගුණ නීවරණ වගයක් උඹ මේ ගුණාංග වශයෙන් කල්පනා කරගෙන ඉන්නවා කියලා කිව්වට පස්සේ ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සඳහා ඇති නිවැරදි රෝග නිర్ణය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ වගේ උත්මයක් නොවි මේ රෝග නිర్ణය කරා නම් රෝග නිర్ణය කරපේකනාවේ නුසුදුසුකම් කල්පනා කරලා බලලා නෑ නෑ මට තියෙන දිබ්බ චක්කුම තමයි මට තියෙන වීරියම තමයි නෑ මට මේ තියෙන සැකේ නිවන් දකින්න තියෙන ආසාව තමයි කියලා අනිවාර්යෙන් ගහපා දෙනවා තම සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ රබර් බෝලෙන් බැට කාපු ගලක් වගේ රබර් බෝලේ ආපහු වහිනවා මිසක ගල විනිවිදින්න බෑ. ඒ නිසා නැවත ඒ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කල්පනා වුණ ඇත්තේ නේනම් මම මේ මහා සමාධියක් තියෙනවා කියලා කතා කරුවට මම මේ කතා කරන්නේ මගේ මාන්නෙට. මට මේ දිවිලි පවතින නොපසුබස්නා වීර්යක් තියෙන කියලා මට හිතෙනවනම් ඒක උද්දච්ච හිතේ ඇවිසිල්ලක්. අනේ මට තාම නිවන් දකින්න බැරිවනේ ඉක්මනට නිවන් දකින්න ඕනද තක්කු මුක්කක් තියවනම් එක කුකුසක් මේ දැන ගැනීම නිසාම උන්වහන්සේට අරහත් ඵලයේ සාක්ෂාත් වෙනවා මේ මතුවෙච්ච දේ මතුවෙච්ච හැටි දැකපු නිසා ඉතින් හිතන්නේ ඒකට රත්තරන් මුද්දක් දාපු අත්තකින්මයි ඩොක්කක් අනින්න ඕන සාමාන්‍ය අතකින් ඩොක්කක් කරන නම් ඒ අතට විරුද්ධ නඩු දාන ඉතින් හරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ කිසිසේත්ම අනුරුද්ධ මහරජා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පහක් කළ හරකන්න ඕන කෙනෙක් නෙමෙයි. හොඳටම දන්න නිසා අනිත් වගේ අපට කවදද තේරෙන්නේ අපි මේ කතා කරන වචනවල මේ චන්දුප සංහිත ගතියක් එකේ බැලූ බැලමට පේන්නේ නෑනේ. මට හොඳ සමාධියක් තියෙනවා. මට මේ මනසත්වයේ ඉක්මෝලා ගිය දිබ්බ චක්කු පේන මිදියේ සමාධියක් තියෙනවා කියනකොට එයා හිතන්නේම ඒක මම මේ මානසික කරලා උපයාගත්තා වූ ආධ්‍යාත්මික ශක්තියක්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්මයක් කියලා. ඒක ඇතුලේ මේ මාන්නක හොල්මනක් කී කියලා හිතන්න බෑ. ඒ වගේම මට දිවා රාත්‍රියේ අනික් අතේ නිින්දට වැටෙනවා මට නම් නිින්ද වැටෙන්නේ නැහැ මට නම් ඕන වෙලාවක භාවනා කරන්න පුළුවන් ආදි වශයෙන් මේ නොපසුබස්නා වීරයක් දිවා රාත්‍රී පවතින වීරයක් දකින්නට මේ උද්දච්චය කියලා Tamanට මේක අඳුර ගන්න පුළුවන් ශක්තියක් එක නෙවෙයි ඒ විහිළුව එන්නේ. ඒ ඒ වංචනික ධර්මයේ එන්නේ. ඒ ඒ ෂටගතිය එන්නේ. ඉතින් ඒකට අනිවාර්ය මිශ්‍රයින් සාරිපුත්‍ර සාංශි වගේ කෙනෙකුට අපි ගිහිලා කියන්න ඕන. ඒ වගේම මේ මට හරි උමනාවක් තියෙන එක්පට නිවන් දකින්න කියලා මේ තක්කු මුක්කුවෙන් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක නිවරණයක්. ඒක කුකුසක්. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ මේ ආරමුණේ සතිය පිහිටවන එකයි. ආන් මේ වගේ දකින්නකොට පේනවා අපි කොතනදී මේකට ලැජ්ජිත වෙන්න ඕනේද ආදීනව දැකලා කොතනදී මේවා අසත්‍ය අමනසිකාරයට ලක් කරන්න ඕනේද කියලා මම අහනකොට සුරංගනා කතා වගේ අපිට අහගෙන ඉන්න පුළුවන්. හරි රසයි. නමුත් Tamande එක සිද්ධ වෙන වෙලාවේදී මෙන්න මේ මේ හොල්මන තමයි මේ සිද්ධ වෙන්නේ. මම තුල මේකයි සිද්ධ වෙන්නේ කියලා ඒ ස්වං විවේචනය. නැත්නම් Taman මේ කියන කරන දේ පිළිබඳව නැවත සලකා බලන ගතිය තියෙන මිනිස්සයා ලොකු පරිණාමයකට ලක් වෙනවා මේ ජීවිතය ඇතුළත. නැති කෙනා තාම සදාචාර සම්පන්න වෙන්න පුළුවන්. තාමත් භාවනා කරනවට කිසිම ගුණ විශේෂයක් නම් ලබන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම පටලවාගත්ත මානසිකත්වයක ඉන්නේ. ඉතින් ඒක නිසා මේ විස්තර කරලා බලමු අපි තේරුම් ගන්න බලමු ඒ අසත්‍ය අමනසිකාරය කියන එක සතිය විරුද්ධත්වයේ අසතිය මනසිකාරය අනිත් පැත්ත අමනසිකාරය කියලා මට නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් මේ පසුගිය දවසක ඒ කඳුබඩ කර්මස්ථානාචාර්යවරුන්ගේ රැස්වීමක් කියලා ආරාධනාවක් කරානේ ස්වාමීන් චෛලානී ශාස බණක් කියන්නේ කියලා. ඉතින් ඒක පැයකට සීමා කරන්න උනා. ඒක මට සාමාන්‍ය අමාරුයි. මම පටන් ගත්තාම හොයි කියන කියන කියන කියන යනවා. ඉතින් ඒ නිසා පැය පැනලා විනාඩි 20ක් විතර වගේ ගියා. ගියාට පස්සෙත් හැබැයි ඒකට ඉවරච්ච ගමන් විශාල ඇත්තට මෙතන කාර්යසභාව වැඩ වගේක් තිබ්බා. මම ඒත්ම තක් කරලා කිව්ව මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් කරුණා කරලා මෙතනදීම අහන්න එහෙම නැත්නම් මේ බණි ගැලපෙන්නේ නැත්නම් විස්තර වෙච්ච නැතරක් කියනවා. එතකොට ඒ හිටපු කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේවක් වෙන්න ඇති. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් කියන්න තියෙන්නේ මම මේ පණ භාවනා කරනකොට එහෙම නැත්තම් මේ ආන පිම්බීම හැකිලිම නේ හුඟක් කලකට හිකෙරෙන්නේ. ඒ පිම්බීම හැකිලිම කරනකොට වේදනාවක් එනකොට ඒ වේදනාව මෙනෙහි කළ යුතුද නැද්ද? ඊට පස්සේ මම මේ ස්වාමීන් වහන්සේට කිව්වා මෙහෙමයි ඒ බුරුමේ ඉන්නේ සද්දම රති ආයතනයේ ඒ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කියනවා. තමන් පිම්බිම හැකිලින් බලනකොට ධානියටත් පල්ලෑමේ අරහිමේ දඟලන වේදනාව කොච්චරවත් තියෙනව ඒව නැති වෙන්නේ නමුත් ඒව කරදරයකට ගන්න බව ගණන් නොගෙන Tamanට පිම්බි මහැකිලින් පේනවනේ දිගට යන්න. ඔව් සමහර වෙලාවට එනවා පිම්බි මහැකිලිමයි වේදනාවයි තකට තක හිටින වෙලාවක් කරට කර හිටින වෙලාවක් ඒ වුණත් සතියේ යෙදියොත් පිම්බි මෑකිලීමටයි. මොකද ඒක ප්‍රධාන කර්මස්ථාන නිසා. යම් විදිහකට යම් හේයකින් පිම්බි මෑකිලීම ڇප්ප කරන යටපත් කරන බරපතල වේදනාවක් ආත් අපි වේදනාව මෙනෙහි කරනවා. ඉතින් ඒක නිසා මේ වේදනාව කියන ಪದේ විතරක් මදි රෝග නිర్ణයේදී මේ මෙනෙහි කිරීම කියන බේත දෙන්න. ඒ බේත දෙන්න මේ වේදනාව Tamanට පේන පිම්බි මෑකිලීම සංඥාට වඩා බරපතල එකක්ද සමයකක්ද පහත් එකක්ද කියලා ඒ රෝගියාගේ කට උත්තරේ නැතුව මේකට පිළිතුරු දෙන්න බෑ. අපි ගමු අපි දැන් මේ වැඩමුළුවේදී ගත්ත විදිහට ආනපානේ කියලා කිය ආනපානේ තියෙද්දිත් මූණේ සත්තු දුවන වගේ දැනෙනවා. ආනපාන තියෙද්දි එක පැත්තක බරගතියක් දැනෙනවා. ආනපාන තියෙද්දි එක පැත්තක රත් වෙනවා තේරෙනවා. ආනපාන තියෙද්දි ඇතුලේ සීතල බබුළු රස්නේ බබුළු දඟලනවා පේනවා. ඉතින් ඒවත් වේදනක් තමයි විඳීම් තමයි. නමුත් ඒවා අසත්‍ය අමනසිකාරයට ලක් කරේ නැත්නම් කවදාකවත් ආනපාන ඉස්සරහින් ගන්න බෑ. අර එනේන එක මෙනේ කරන්න ගියොත් මෙනේ කරන හැම වෙලාවෙම ආනපාන කොන් වෙනවා. ආනපානේ අනදර කරා වෙනවා. ඒ නිසා ඒව දැනගන්න ඕනේ මේ වේදනාව තමයි. නමුත් මේ වේදනාව මේ මම පාරේ යනකොට දෙපැත්තෙන් අරේ මේ යන මිනිස්සු වගේ හැම කෙනෙක්ම නතර වෙන්න ඕන ගමක් නැහැ මම පාරේ යනවායි කියලා. ඔන්න මම රජපෞලේ නම් ඔන්න මට ස්කෝට් එකක් දීලා තියෙනවනම් මට කිතයි කවුරක්වත් යන්න බෑ පිටෝලේ වෙඩි තියෙනවා මට මේ කවුරක්වත් ඉන්න බෑ ඔක්කොම පාරෙන් අයින් කරපුවා කියලා. අපි නිකම්ම නිකන් සීදි පිටිස්ලානේ. අපි ගියාට කවුද පාරෙන් අයින් වෙන්නේ අපිට. ඉතින් ඒක නිසා අපි මේ රජ්ජුරු වෙනකම් වගේ බලන් හිටියොත් මේ ඔක්කොම ලයින් වෙන මං යනකම් කියලා අපිට ගමනක් යන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ මේ හිතවිලි අපි නැත්තම් කිව්වොත් අපි ගත්ත නිදර්ශන මේ වේදනා එතන මේ සද්ද ලෝකෙක හැමතැනම තියෙනවා. ඒ චීටි අපිට ආස්වාස් ප්‍රසවාස ඇසුරු කරන්න පුළුවන් නම්. නැත්නම් පිම්බිමක් නේ ඇසුරු කරන්න පුළුවන් නම් යාර දැනෙන දේවල් වලට අසතිමත් වෙන්න අමනසිකාරය යොදවන්න. ඔකෝම මෙනේ කරන්න පටන් ගන්නකොත් කවදාකවත් අපිට පිම්බිමක් හැකිලිමක් ආස්වාස් ප්‍රසවාස මෙනේ කරන්න වෙන්නේ ඊට පස්සේ අපි හිතමු ආනාපානියත් එක්ක හෝ පිම්බිමත් එක්කලත් එම කරට කර හිටින වේදනාවක් ආවයි කියලා. වේදනාව ඇවිල්ලා අරින්නේ එයත් ගහනවා. ඒක සම සම තිනවනම් ඒ මූල කර්මස්ථානට ප්‍රමුඛ ස්ථානෙ දෙන්න ඕන. ඒව නොදී අර එන එක මෙනේ කරන්න ගිය ගමන් ආනපන කොම් වෙනවා. මූල කර්මස්ථානෙ කොම් වෙනවා. යම් හේයකින් මේ තිය මේ මට්ටම් දෙකම පැනලා වේදනාව බලවත් වුණොත් මූල කර්මස්ථානේ එයා විශ්ීම පෙරලා දාගත්තොත් චප්ප කළා දාගත්තොත් ඊ වෙන කරන්න දෙන්නේ නැහැ නේ. එතකොට ඒ ආපු වේදනාව මෙනෙහි කරනවා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්ව ස්වාමීන් වහන්සේ අපිට පොතේ ලියලා තියෙන අපිට ගුරුවරයා කියලා තියෙන එනේන අරමුණ මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒකයි මම මේ ප්‍රශ්නේ අහුවේ කියලා. මම සාධාරණයි. ඒ විදි වෙන කොහොමද මේක ලියන්නේ? එනේන අරමුණ කියන්නේ එනේන ප්‍රකට අරමුණ කියන එකයි. ඒකවල ලක්ෂයක් අරමුණු තියෙනවා ඔක්කොම මෙනෙහි කරන්න බෑ. කෙරෙන්නේ ප්‍රකට දෙයි මෙනෙහි කරන්න කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මක් කිව්වා මදි මේක පිළිබඳව විස්තර අපිට වෙලා ගියට කමක් නැහැ ස්වාමීන් වහන්සේ කියන්නේ කියලා. ඒකට මම අර ඒ ඒ ගුරුන් පන්සිංශගේ ප්‍රසිද්ධ උදාහරණකින් හරපෑවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා ලංකාව විදිහට කියනවා අපේ ගෙදර කෙල්ලෙක් ලොකු වෙලා ඇටෝම් එකක් කියමුකෝ. ඉතින් අපි කාඩ් ගහලා නෑදෑයන්ටයි යාළුවන්ටයි ඔක්කොටම ආරාධනා කරනවානේ. කරලා අවල් දවසේ අපි මේ ඇටෝම් මේසයක් දානවායි කිය. ඉතින් ওই ආරාධනා පත්‍රයේම තියෙනවානේ ප්‍රධාන අමුත්තා. ඒක ලියලා තිනවා අවල් වෙලාවට ප්‍රධාන අමුත්ත එනවා. ඉතින් ඒ ප්‍රධාන අමුත්ත එන්න කල්ැතු ගොඩක් අමුතු ගෙදෙට්ට එනවා. ලස්සන ඇඳුම් ඇඳගෙන, තෑගි අරගෙන. ඉතින් එනේ නේ කරාට ගෙහිමියා කේදොරකට ඉඳගෙන අද්දෙක යුතු කරලා කතා කරනවානේ. අනේ හොඳයි එන්න එන්න කියලා. ඉතින් ඉතින් මෙහෙම අමුත්තම් පිළිගැනීමෙන් ඉන්න වෙලාවේදී ප්‍රධාන අමුත්ත එන වෙලාව කිට් වෙනකොට එයා අවශේෂ අමුත්තම් අමතක කරලා ප්‍රධාන අමුත්ත පිළිගන්න තොරණ ගාවට යනවා. කඩුල්ල ගාවට යනවා. ගිහලා එතන ඉඳලම එයාලව පිට්ටපටියක් කප්පුවලා බුලත් අතක් අතර දීලා පාවඩ එලලා එයත් එක්කම එනවා. ඇවිල්ලා මේසෙට ඇවිල්ලා ඔක්කොටම අඳුරනවා අපේ මේ අවස්ථාවේ මේ සංഭാෂණේ වැදගත්ම අවස්ථාව අපි බලාපොරොත්තු වෙනා වූ අපේ ප්‍රධාන මුත්තාව අපි ආරාධනා කරමු එතුමට මේ මගුල් මේසේ ඇටෝ මේසේ විවෘත කරන්න කියලා කතාවක් කරන්න කියලා. ඉතින් අර ප්‍රධාන මේ ගෙහිමියා ඒ ප්‍රධාන අමුත්තා ඉන්නකන් ඔක්කොම යාගේ වැඩ ටික බලනවා. එතකොට අර ඒ වෙලාවට ඉන අමුත්තෝ අනේ අපිට කතා කරෙන්නේ නෑ. මේ ප්‍රධාන අමුත්තා ලොක් කරගත්තා. අපිට මහ ලොකෝට කාඩ් දුන්නා. ඒ උනාට ගෙට එනකොට අපිට කතා කරුවේ නෑ කියලා. ඒ සාමාන්‍ය අමුත්තෙකුට චෝදනා කරන්න බෑ ගෙහිමියාට. ඒ මනුස්සයා සමාජ ධර්ම දන්නවනම් එයා දන්නවා මේ මේ කාඩ් එකේ ගහ දෙන මේකට ප්‍රධානමුත්ත එන වෙලාවේ ප්‍රධානමුත්ත වරද්දාගත්තොත් වැඩේ ටිකක් ඩේන්ජරස් ඒ නිසා ප්‍රධානමුත්ත ඉන්න වෙලාවේ මේ විනාඩි පහ ප්‍රධානමුත්තත් එක්ක ඉන්න ඕනේ එයා ගියාට පස්සේ පස්සේ ආව කට්ටියට කතා කරතයි ඒ වගේ අපේ මූල කර්මස්ථානේ ප්‍රධාන කර්මස්ථානේ නම් එයා අපිට පේන තෙක් මානේ ඉන්නකම් ওই අවශේෂ කට්ටියට කතා කරන්න යන්න එපා ඒවට අසත්‍ය අමනසිකාරය දාන්න ඒ නිසා සතිමන සතිය සහ මනස්කාරය කියන එක අපි දන්නවා සරතෝ බත්තර හැමතැනම පාවිච්චි කළ යුත්තක් කියලා. එහෙනම් මේක තාක්ෂණික හේතුවක් හදන්න ඕනේ. මූල කර්මස්ථානට සතිමනස්කාරය යොදන්න. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන අවශේෂ දේවල් වලට අසත්‍ති අමනසිකාර. ඉතින් මේක දන්නේ නැතුව එනේන ඔක්කොටම කතා කරන්න ගියොත් ප්‍රධාන මුත්තට වගේම අනික් කාටත් කතා කරන්න ගත්තොත් ප්‍රධාන මුත්තට කරන නොසලකිල්ලක් වෙනවා ඒක. ඒතකොට ප්‍රධාන මුත්ත කියාවේ මම මේ ආදිසිරින් දිගුව දැන් ඔබ මං එන වෙලාවේ වතුර කියන කලේ අරගෙන යනවා ලිඳට. ඒසුර ප්‍රධානමත මොකද කියන්නේ? මේ බෑ. යා ඉන්න ඕන සම්පූර්ණ ඒකට. ඒ වගේ මේ මානසිකාරය ඒකට අපි සාමාන්‍යයෙන් මේකට කියන්නේ මෙනෙහි කිරීම කියලා. ඒ මෙනෙහි කිරීම යෙදී යුතු තැන යෙදී යුතු අවස්ථාව ඒ යෝගාවචරය දන්නේ නැතුව හැම වෙලාවෙම යොදන්න ගත්තොත් පටලවිලක් වෙනවා. ඒ වගේම මේ මම හිතනවා මේකෙන් යම් ප්‍රමාණයකට මම මේ විස්තර කරන්න හදන සංසිද්ධිය පැහැදිලි වෙනවයි කියලා. ඒ වගේම බලමු සමහර වෙලාවල් වලට අපිට තේරෙනවා ඉඳගෙන ඉන්නකොට ඒ වේදනාවක් නිතරම ඇවිල්ලා මහක් නිකන් ඇහැට කුණක් වැටුණා වගේ කරදර කරනවා. ඒ කරදර කෙරුවට මොකද බණක් අහලා පුරුදු වෙලා හෝ නැත්නම් හිතට මතක් වෙලා හිතල පේනවා මේ වේදනාවෙන් කරදර වෙච්ච මේ හිතේ නමුත් ආනපනෙ තියෙනවනේ මට බැරිද මේ වේදනාව කනපින්දම ඇස්සේ ආනපනෙ බලන්න මට බැරිද මේ වෙලාවේදී මේ වේදනාවේ තියෙන මේ පීඩිය ඇවිල්ලා ඇස්සේ ආනපනෙ බලන්න කියලා එයාට අර හරියට දැලක් අස්සෙන් එහා පැත්තේ තියෙන දෙයක් පේනවා වගේ කොන් වෙලා හරතින ආනපනෙ දිහා බලා ගන්න පුළුවන් වුණොත් ඒ ඒ වෙලාවේ ඒක ලොකු ජයග්‍රහණයක් ඒක හරි නියම විදිහට දේවල් සංසන්දනාත්මකව දැක් ගැනීමක් ඒ වෙලාවේදී ඒ අස්සින් අල්ලෙන් පනල්ලෙන් පේන ආනාපානෙ හෝ මෙනෙහි කරනකොට මෙනෙහි කරන්න යෙදුවොත් හිත අවධානය යෙදුවොත් ඒ නිසාම ඒ වෙලාවේ බහුලව පවතිනා වූ වේදනාව කොම් වෙන්න ඉඩ තියෙනවා නොදකින්න ඉඩ තියෙනවා මොකද මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා බුදුචානන්සේ දේශනා කරනවා අපිට දී ඇති අවස්ථාවක කවදාකවත් අපි කොච්චර කිව්වත් එක අරමුණක් තියෙන ලෝකයක් නැහැ. අරමුණු ලක්ෂයක් තියෙනවා. අපි පුළුවන් තරම් අඩු කරන එක තමයි කරන්නේ අරණ්‍යගත වීමෙන්, රුක්ක මූලගත වීමෙන්, ශූන්‍යාකාරගත වීමෙන්. ඇස් වැහිමෙන්, සද්ද නැතනකට යෑමෙන්, ගන්ධ රස රස නොවිදීමෙන්. ඒ වුණාට අපි මේ පහස කියන එක ගත්තත් ගොඩක් තියෙනවා. ඒකට අපි අවශ්‍ය දේට හිත යොදනවා. හරියට ටෝච් එක ගහලා බලනකොට ටෝච් එකෙන් වදින තැන විතරක් පේනවා අනිත් තැන් පේන්නේ නැහැ වගේ. ඒකට අපි මානසිකාරය කියලා කියනවා. ඒ නිසා මේ මානසිකාරය යම් එකට ගියාද ඒ යෑම මතින්ම අනික් සියල්ලම යටපත් කිරීම මානසිකාරට හිත යොදවනවා කියන එකෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක බලවතා ජයගනී කියන මූල ධර්මයේ ඕක තමයි ඔය චාල්ස් ඩාවින් ඉදිරිපත් කළේ යම් කිසි කෙනෙක් බලවත් වුණොත් ඒක පොඩි එකා චප්ප කරනවා කරනවා කරනවාමයි. ඒක මේ රාජ්‍ය නායකයන්ගේ විතරක් නෙමෙයි කොතනත් ඇති. මොකෙක් හරි අඟ ඊසුවොත් ඌට තරගෙනුවට ගහනකම් උන. උගේ බලපලුවත් කාරණාව කාටද ගහන්න හදනවා. ඒ හැටි. ඔය අපි ඔය කාගේ ළඟවත් ඔය සාන්තුවරය නැහැ. බලවත් වෙච්ච ගමන් කාරදී අනින්න තමයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොරෝසු විදිහට කියනවනම් මේ ඇහෙන් රූප බලනවා කනින් ශබ්ද අහනවා නායෙන් ගන්ධ රස පහස විඳින වෙලාවේදී ඇහෙන් රසවත් දෙයකට හිත ගිය ගමන් ඒ වෙලාවේ කනෙන් ඇහෙන දේවල් වලට අවධානය නොදීමට අර බැලීම කියන සංසිද්ධිය අපිට ප්‍රමාණවත් වෙනවා. ඒ වෙලාවේ නාසයට වදින ගඳ සුවඳට අවධානය නොදීමට අර බැලීම කියන සංසිද්ධිය එකම ප්‍රමාණවත්. රස බැලීමට පහස බැලීම. ඒකට එකවරකට එකයි කරන්න පුළුවන්. මේ වෙලාවේ බලනවනම් ඌ අහන්නෙක් වෙන්න බෑ, ගඳ බලන්නෙක් වෙන්න බෑ, රස බලන්නෙක් වෙන්න බෑ, පහස බලන්නෙක් වෙන්න බෑ. අර බැලීමේ තියෙන තද චන්දූප සංගත ගතිය නිසා අපිට අනිත්‍ය වයෙන් අපි කැපිලා ගිය බව වැටහෙන්නේ නැහැ. අපේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ආ ඒකම තමයි මාලිගාව අනික මොකක්වත් මතක නැහැ. මේක ස්නායු පද්ධතියේ sannivedana වල සිදුවෙන දෙයක්. ඒක පරිශෙන්ට් ලක් කරලා තියෙනවා MRI ස්කෑන් එකකට උතුර මිනිස්සෙක් දාලා ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට මිනිස්සෙක් දාලා එයාට ස්ක්‍රීන් එකකින් රූප පේන්න අරගනවා. රූප පේන්න අරනකොට එයාගේ මනස නැත්නම් මොලේ මේ ස්නායු වැඩ කරන හැටි කොයි ප්‍රදේශද වැඩි ක්‍රියාත්මක වෙන්නේ කියලා යන්ත්‍රෙ පෙන්නනවා. ඒකට ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් දැකලා තිබුණා. මේ මේ තැන් දැකීමේ රූප ආරම්මණය අරගෙන යුවා සංඥා බාටපත් කරලා ඒ සංඥා පරිණිවත් එක්ක ගලපලා මේ පෙනෙන එක කළු පාදද නිල් පාටද හතරද රවුම්ද සුබද අසුබද කියලා අර්ථකථන දීම ඒ ස්නායු ඒ ඒ දෘෂ්ටිය පිළිබඳ අදාළ අංශේ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ ගැන හොඳට බලාන යනකොට ඒ කට්ටිය දැකලා තිබුණා යම් වෙලාවක දෘෂ්ටිය පිළිබඳ ඒ තියෙන ස්ථාන ආලෝකමත් වෙනකොට සද්දහිමේ ස්ථානවල අන්ධකාරයක් එන්න පටන් ගන්නවා. ගන්ධ බැලීමේ ස්ථානවල අන්ධකාරයක් එන්න පටන් ගන්නවා. රස බැලීමේ ස්ථානවල අන්ධකාරයක් එන්න පටන් ගන්නවා. පහස ලැබෙන ස්ථානවල අන්ධකාරයක්. මොකද රූප බැලීම සඳහා වැඩි අවධානයක් ගන්න අරව ඔක්කොම චප්ප කරගන්න. ඉතින් ඒක නිසා අපි විශාල තොගයක් ඉස්සරහට ආපු වෙලාවේදී එකකට මානසිකාරයේ යෙදුවොත් ඒ මානසිකාර්යය සාර්ථක වෙනකොට ඒ හරහා අනෙක් ඔක්කොම චප්ප වෙනවා. අනිත් ඔක්කොම නොදෙනී යනවා. අනිත් ඔක්කොම නොපෙනී යනවා. අපි කියන ඇස නිලංකාර වුණයි කිය. අපි කියන මේවට ඇස් බැඳුම් කිය. මේ සංසිද්ධිය නිසා අපිට වේදනාවත් ආනාපානියත් ගත්තොත් එතන හිතවිල්ලක් සහ ආනාපානිය ගත්තොත් එහෙම නැත්නම් සද්දයක් සහ ආනාපානිය ගත්තොත් මේ යෝගාවචරය දන්නවනම් මේ සද්දටි කියොත් ආදීනව සහිතයි මේ සද්දටි කියොත් චන්දෝපසංහිතයි දෝසෝපසංහිතයි මෝහෝපසංහිතයි ඒ නිසා යා මානසිකාරයේ යෙදෙවොත් මෙනෙහි කිරීමට ආස්වාස විනාදී ආස්වාසි ආස්වාසි ආස්වාසි කියලා නැත්නම් ඇතුළේ නැතුළේ නැතුළේ කියලා නැත්නම් ගන්නවා ගන්නවා ගන්නවා කියලා දන්නවා ඒකට හිත යනකොටම අර බාහිරේ තියෙන දේවල් වලට තියෙන අවධානය නැති වෙලා යනවා යම් මේකින් මේ පේනවා තමයි නමුත් මෙතන සද්දයක් තියෙනව නේද කියලා සද්දේ දිහා බලන්න ගිය ගම ආනාපානයට යනවා. ඉතින් මේකට හොඳම සංසිද්ධියේ මනමේ කුමාරි කඩුව වැද්දාට දුන්නාට පස්සේ වැද්දා මොකද කරේ? මනමේ කුමාරයා බෙල්ල කැපුවානේ. ඒ නිසා වීරපුරුෂයෝ දෙන්නේ රණ්ඩු කරනකොට කඩුව තියෙන කාගේ අතේ? කාන්තාවක් අතේ. කාන්තාවේ කඩුව දෙන්නේ කාටද? මස් වැද්දාට. අර කුලවන්ත රජවන්ත වූ සියලු සූරසර අපරින් තරණච්ච තමන්ගේ ස්වාමි පුරුෂයාට නෙවෙයි මේ මනමේ කුමාරගේ හිත ගිහිල්ලා තියෙන්නේ. හරතක්ක මොකද ධ්‍යාං කඩුව මුගේ කුලල කපන්නට කියනකොට කොපුදි කරන. ඔන්න එතකොටයි දැක්කේ මනමේ කුමාරයා කුමාරි කවුද කියලා. ඒ තක්ක මොකද වැද්දා කරන්නේ අනිත් පැත්ත අරවුවා කඩුව අතර දෙනවා. ඒ නිසා රණ්ඩු කරන්නේ බලවත් පුරුෂෝදෙනෙක් වෙන්න පුළුවන් කඩුව අතේ තියෙන එකනට අතේ තමයි තීන්දුව තියෙන්නේ. අපි හිතන්නේ බලවත් දෙන්නගේ ද්වන්ද සටනෙන් දිනනවා කිය. ඒක සම්පූර්ණ පොයි. ඒක සම්පූර්ණ බොරු. මේ පැත්තක ඉන්න කුමාරිකාවක් විනිශ්චය කරනවා. මෙතන කුමාරිකාව වෙන්නේ මනසිකාරය. මේ සද්ද මෙහෙන් තියෙනවා මේ වේදනාව මෙහෙන් තියෙනවා කඩුව දෙන්නේ කාටද? ඉතින් අපි දෙන්නෙම කඩුව මූලික කර්මත්තාන්ට නෙවෙයි අර සද්ද වේදනා හිතුවට මොකද හේතුව මූල කර්මත්තාන හරි නීරසයි හරි ඒකාකාරයි මේ කසද්ද බඳ මිනිහා වගේ අර යහපැත්තෙන් ඇලෙන වැද්දා සමහර විටක ඊට වැඩිය හොඳ වෙන්න ඉඩ තිබේ එනිසා try එකක් දීලා බලන්න ඉතම වැද්දාට කඩුව තියලා දෙන්න හරියක් අපේ කඩුව දෙන්නේ දෝෂූප සංගීත මෝහූප සංගීත චන්දුප සංගීත ඊට පස්සේ සිද්ධියෙන් කියනවා ඊට පස්සේ බුදුහාමර කියන්න ඕන දේ. වැද්දා කියනවා ඔය රත්තරන් බට්ටු ඔක්කොම අතර දීපන්. තෝ වගේ අමන ගෑණියක් එක්ක ඈ මම දීග ගන්න ගියොත් උට මටත් ඔය ටික ගන්න වහා මගේ දානිය පිට වෙනවා. අමන ගතිය ඇති මෙවැනි අඟනන් මවැනි යන්හට කොවන සරණද කියනකොට දැන් මනමිකාට කඩුවත් නෑ රත්තරන් ටිකත් නෑ ආභරණත් නෑ යන්න වෙනවා එළියට. ඒක නිසා අපි මෙතෙක් කඩුව දීලා තියෙන්නේ වැද්දෙකුට. ඊට පස්සේ වැද්දා වැද්දට වුණාට උට කල්පනාව දිනවා මේක එක මිනිහෙක් වරපු ගෑණි ඊගාව මිනිහත් මරනවමනේ. ආය දෙකක් නැහැ. ඊට පස්සේ කුමාරයට ඉන්නේ කසාද මිනිසයත් නැහැ, ඇඳුමත් නැහැ, ආභරණත් නැහැ අඬනකොට වඳුරෙක් එහාට මෙහාට පැනලා hina වෙලා ඌ ඔච්චම් කරලා තිනවා බෝක පොඩ්ඩක් අල්ලතුව හිටියනම් කඩුව දෙන්න ඉස්සර වෙලා ආධිනව සැලකුවා නම් මේ මිනිහා කවදාකවත් උඹට වැඩි කරන්නේ නැහැ. ඒකේ උඹේ චින් චපල ගතිය පේන්නේත් නැහැ. එතකොට එන වැද්දා ඉවරයි. උඹලා දෙන්න රාජ්‍යයට ගිහිල්ලා රජයක් රජ කරන්න පුළුවන්. ආන්නේ වගේ තමයි අපිට ඒ වෙනකොට අර මූල කර්මස්ථානේ පේන්නේ කසාද මිනිහා වගේ. නැත්තම් කසාද ගෑණි වගේ. අල්ලපු ගෙදර ගෑණි කොහොමඩත් ටිකක් ලස්සනද පේනවා. ඉතින් එතකොට මේ පැත්තට නිකන් ලියුමක් නොදුනා තොර ලියුමක් හරි දෙන්න පොඩි ගතියක් තියෙනවා කියන එක බුදුහාමුදුරුවෝ කියන එකක් නෑ. උන්වහන්සේ කියනවා අසත්‍ය අමනිස්කාරය දුපපතර කල්පනා කරන්න යන්න බෑ. කසාද මිනිහත් එක්ක හිටපා. නැත්නම් කසාද ගැණිත් එක්ක හිටපා. ඒ නිසා අපි givisමක් ගන්න ඕනේ ආනාපානියත් එක්ක ශබ්ද ආවත්, වේදනා ආවත්, හිතවිලි ආවත් මං ඔයාව අමතක කරන්නේ නෑ. මම ඔයත් එක්ක දිගටම ඉන්නවා. හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා ආනපනත් එක පොඩි කිරිසුමක් දාගන්න ඕන. සද්දතියේ වේදනාතියේ හිතිලිතියේ වට අපි අසත්‍ය අමනසිකාරය දාමු. අපි දෙන්න අත්වල බැඳගෙන යන්න. කරලා බලන්න එදාට ආනපනේ Tamanට නතු වෙලා එදාට ආනපන Tamanට අරසාව වෙලා එදාට ආනපන Tamanට සියලු සප සාධන කාර්යභාරයකින් තොර ඇමතිවරේ කරලා දෙන සිද්ධිය කරලා දෙනවා. අපි මෙතෙක් කල් කරලා තියෙන්නෙම දැක හෝ දැන හෝ දැන හෝ නොදැන හෝ ඒන හැම එකක් එක්කම මේක මෙනෙහි කරන්නද එපාද ඔක්කොම කතා කරන අවශ්‍යක කද්දාකත් ආනාපානයට දී යුතු තැන. එහෙම නැත්නම් ආනාපානට අවශ්‍ය කරන ස්වභාවයේ මුල් තැන. එහෙම නැත්නම් ප්‍රධාන අමුත්තගේ තැන. දීපු නැති නිසායි මේ සංසාරේ පුරාවට අපිට මේ ජඩකම් කරන්න සිද්ධ වුණේ වංචනිකම් කරන්න සිද්ධ වුණේ, චපලකම් කරන්න සිද්ධ වුණේ, දැනටත් කරන්නේ. ඒ නිසා අපි මේ කරන ගමන් මේ ක්‍රියාව කරන ගමන් අපේ හිත වරක මනමේ කුමාරි වෙනවා. වරක වැද්ද වෙනවා. වරක මනමේ කුමාරයා වෙනවා. එක දවනිකාවක මේක ඉවර වෙන්නේ නැහැ. උනානම් ඉවරයි. කතාව ඉවරයි. නම මේක කතන්දරේ දිගට යනවා. හිත භාවනා කරනකොට ආයෙත් අපිට අවස්ථාවක් හම්බ වෙනවා මෙන්න මම මේ කුමාරයා මෙන්න මස්සද්ද මෙන්න කුමාරි කාටද කඩුව දෙන්නේ කවදා හරි ලක්ෂ ගාණක් මනමි කුමාරවරු කැපුවත් එක දවසක තීරුම් ගත්තොත් මම මේ වෙලාවේදී මෙන්න මේකයි කළ යුත්තේ කියලා වෙච්චිව ගොඩාක් තියෙන ඇත්තටම තියෙනවා හැම කෙනෙක් ළඟම තියෙනවා ඒ වගේ නපුරු ඉතිහාසයක් නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ සුවිශේෂී ගණේ එක දවසක මේ අසති අමනිස්කාරයේ යොදනවා කියන හරි දෙයට අවධානය යොදලා අනිත් ඒවාට අවධානය නොයොදා සිටීම කියන මේ කාරණාව දන්නම් පවුලක් නඩත්තු කරනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ආයතනයක් නඩත්තු කරනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. රජයක් නඩත්තු කරනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අපිට මේ අලකොල මේනකොල දන්නෙත් නෑ අරකත් ගන්නවා මේකත් ගන්නවා මානසිකාරය ජීවිතක දන්නෙත් නෑ සතිය ජීවිතක දන්නෙත් නෑ මේ මෙනෙහි කරන්න තිබ්බයි කියලා ඔය මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා. එතකොට චන්දූප සංගීත, මෝහූප සංගීත, දෝූප සංගීත, දෝසූප සංගීත වල බොහොම විචිත්‍රව කැපිපේ. ඒව මෙනෙහි කර කර ඉන්නකොට නොදැනුවත්වම ආනපානේ කොන් වෙනවා. ආනපානේ අනදර කරනවා. ඉතින් ආනපානට අපිට කරන්න ඕනේ අරසාවක් දී ගන්න බැරුව යනවා. ආනපානේ ඉතාම බැගෑ තත්ත්වයටපත් වෙනවා. මනමේ කුමාරයා දැනගත්තොත් මට කොපුව දුන්නේ. මිගණි කඩුව දෙන්නේ මස්සද්දර කියලා ඒ උඩු බැලි වෙලා යට වෙලා ඉන්නකොට මේ මනසට මොනවද කල්පනා වෙන්නේ? මේ බෑක් ස්ටොප් වෙලා හම්බෙච්ච ටැග් මේ. මනමේ කුමාරයා කියන්නේ. අන්තිම කැලයක් මැදදී ඒ වෙලාවේ දකව මස්සද්දත් එක්ක මනාපයක් ඇති කරගෙන මේ මනුස්සයා නැති කරනවා. දන්නවනම් මේ කුමාරයා ගාව සූසට කලාවම තියෙනවා. දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ අපේ මානසිකාර්ය ඕනම දෙයකදී මානසිකාරය තමයි තීන්දුව කරන්නේ මොකද්ද රජ වෙන්නේ මොකද්ද බලු වෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කර තියෙන්නේ මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. අපිට අපි මේ හදාගෙන යන ජීවිතයක් තියෙනවනේ. අපි මේ හදාගෙන යන රුචිආචු කම්පද්ධතියක් තියෙනවනේ. අපි මේ හදාගෙන යන පෞරුෂත්වයක් තියෙනවනේ. ඒක කල්ැතුම අපිට පොකු දෙයක් අපේ සංස්කෘතිය විසින්. ඒ කල්ැතුම අපි ගහගත්ත තොරණකදී අපි ඒ ඒ කණ්ණාඩියෙන් බලලා තමයි මුළු දේවල් ඔක්කොම විනිශ්චය කරන්නේ. ඒ කණ්ණාඩියෙන් බලනකොට ඇත්ත තමයි. මම බොහොම සාධාරණ කෙනෙක්, මම බොහොම නිහතමානී කෙනෙක්, මම බොහොම ඍජු කෙනෙක් කියලා හිතන හැබැයි අපි බලන්නේ අපේ කණ්ණාඩිය හරහා. නමුත් මේ සතිය ආපේලාවේ පේනවා මානවයාගේ පැත්තෙන් බලනකොට අපි කොච්චරක් Tamange පැත්ත පිළිබඳව අසාධාරණ තීන්දුව ගන්න, අනුන්ගේ සාධාරණේ පහත් කළ සලකන ගතියක් තියනවාද ඒ ලෝකේ ඒ ගතිය තියෙනා වගේම තමයි ඇතුළත Tamanට ඇති වෙන විතක්කවලදී අපි බොහෝ විට Tamanට හානි කරන්නා වූ කෙලසන්නා වූ දුක් දෙන්නා වූ ලැජ්ජිත තත්ත්වයටපත් කරන්නා වූ පිළිකුල් කටයුතු දේවල් වලට අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වනවා. ඒකල මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සන කියන මේ වර්තමාන මොහොතේ තියන්න පුළුවන්කම නැත්නම් ආස්වාසිය ආස්වාසිය වශයෙන් බලන්න පුළුවන්කම ඒක නොසලකා හැරෙනවා. එහෙම නැත්නම් ඒක නීරස වශයෙන් බලනවා. දකින්න. ඒක එපා වෙන ගතියක් දැනෙනවා. හැබැයි හොඳට බැලුවොත් අපි ආස්වාද ප්‍රසආසයේ නීරස වුණාට නැත්නම් වර්තමාන මොහොත නීරස වුණාට අපි යම් වෙලාවක ඒක රසවද්‍යයක් ඒක ආධ්‍යාත්මයක් ඒක ප්‍රතිපදාවක් ඒක කිලස් කපන දෙයක් කියලා බැලුවොත් ආනාපානේ කවම කවදාකවත් අපිට අනදර කරන්නේ කවදාවත් නැහැ වර්තමාන මොහොත අපි කොච්චරක් වර්තමානට වසුරු හෙළුවත් වර්තමානට නිග්‍රහ කරත් අපි පතනකොටම හිතනකොටම වර්තමාන මොහොත අපු වෙනවා. යන්න ඉඳ තිනවා ආයශ්‍රයයක්. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ ඒ දේ ඒ එළඹ සිටි මොහොත අප්‍රමාදයේ සතිය එහෙම නැත්නම් ඒකට අපි උපමාවට ගන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ සහ මම දැන් මෙතන කියන එක හැම වෙලාවෙම අපි වෙනුවෙන් පණවලා තියෙන ලද විමුක්ති මාර්ගයක්. අපි වෙනින් පනවලා තියෙන ලද අදිචිත්තයක්. නමුත් ඒකෙදී අපි මේ කොච්චර දෝ සංකර දේවල් කොච්චර දෝ ඡන්දුපසහගත දේවල් දෝසුපසහගත දේවල් මෝහපසේව අල්ලගෙන ඉවත් එක අනන ගමන් අපිට පාර පෙන්නේ යන එකක් දන්නේ නැහැ මොන මොකද්ද කියන්නේ දන්නේ නැහැ කියලා මේකට චපල ධර්ම කියලා කියන්නේ වංචනික ධර්ම කියලා කියන්නේ ෂටගති කියලා කියන්නේ මේක පුද්ගලික දෙයක් නෙවෙයි මේක මනුස්ස හිතේ ඇති මේකත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ හටන් කරන්නේ. අපිට කියනවා නැගලා වරෙල්ලා දරුවනේ උඹලා හරි අදහස ගනිල්ලා. එතන මගේ පැත්තට වරෙල්ලා. ප්‍රතිපදාව ගෙනියපල්ලා. වර්තමානයේ හිත පවත්වපල්ලා. එතකොට ඔය ඔක්කොම අසත්‍ය අමනසිකාරය කියන ධර්මයේම නිකම්ම ලීන தത്വෙට, නීච தത്വෙට, දීන தത്വෙටපත් කරත හැකියි. එනිසා මානසිකාරය කියන එක කඩුව වනවන්න දන්නවනම් එහාටයි මෙහාටයි ඕනම වෙලාවක ඕනම කෙනෙකුට විචල්්‍ය සාධක ලක්ෂයක් තියෙනවා. ඒ මිනිස්යාගේ කර්ම ශක්තිය වල හැටියට එයාගේ රුචර්ජකම් වල හැටියට එයාගේ පෞරුෂත්වය එයා තෝරන්නෙම Tamanට වද දෙන එකක් අරගෙන කිනියවුරක් අල්ලන හයියෙන් මිරිකගෙන පිච්චෙනවා පිච්චෙනවා පිච්චෙනවා පිච්චෙනවා කියලා කෑ ගහනවා. ඒක අතහැරපක්කෝ. අතහරින්න බෑ. අපි දන්නවා කරන්ට් තියෙන වයර් එකට පිටි අල්ල ගෑවොත් ඇතුළට අත නැමිලා බේරෙනවා. ඇතුළල්ල ඇල්ලුවොත් කරන්ට් එකත් එක්ක අත මිරිකෙනවා. ඉතින් මේ කරන්ට් එක දන්නවනම් දන්න මනුස්සයා කරන්ට් එක තියෙනවද කියලා බලන්නේ පිටි අල්ලෙන් අල්ලන්නේ. ඒතර දන්නවා කරන්ට් එක වැදිනවා ඇඟිල්ල ඇතුළට නැමෙන්නේ කියලා. ඒ ප්‍රශ්නයක් වෙන්න කරන්ට් එක වදිනවා. ඔව් දන්නේ නැති මනුස්සයා ඇතුළල්ලෙන් අල්ලනවා. අල්ලපු ගමන් අත ඇකිලෙන්නේ වයරක හිර වෙන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කරඬ එක කොහොමද කාටවත් වදිනවා. අපිට වැදුනට ප්‍රශ්නකුත් නැහැ. ඔබ කල්ලාතෝ දන්නවනේ මේ කරඬ එක අල්ලන්නේ මම පිටියල්ලෙන් කියලා. ඒකේ මොන්න කෙලෙසේ වුණත් එහෙම නැත්නම් මොන චන්දුප සංහිත දෝහ දෝසුප සංහිත මොහොතද මොන කෙලෙසේ වුණත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අතේ වනයක් නැති මිනිහා මොන වසභාජනයේ රත දැම්මත් මේ වස ඇඟට වදින්නේ නැහැ. අතේ වනේ තියෙන මිනිහට තමයි දාපු ගම භාජනෙට අතවදින්නේ. ඒ නිසා කෙලෙස් අත ගෑවට මොකක්වත් වෙන්නේ හරියට දැනගෙන කටයුතු කරනවා. මම මේ අත ගන්න කෙලෙස් ඒක මේ අවස්ථාවේ හැටියට ප්‍රයෝජන සඳහා කරනවා. නමුත් කෙලෙස් තිබුණ පඩියටම කෙලෙසෙන්නේ නැහැ. අපි කියන්නේ කෙලෙස් තියෙනකොටම කෙලෙසෙනවායි කියලා. ඒ වගේම තමයි මතක තියෙන අපි ආනපාන කොච්චර අනදර කරත් ආනපාරයි කවදාකවත් මං වෙනුවෙන් අහිතක් හිතන්නේ නැහැ. මං වෙනුවෙන් කවදාකවත් පිට පිට පාන්නේ මිතුරුතුමය හොඳ හිත දෙකේ හිම පැවති විතුසිතුවම් සේ රූසේ පිටු නොපාවිති ආනපන හැම වෙලාවෙම විතුසිතුමක් වගේ අපේ දිහා බලන්නේ එයාට හැරෙන්න බෑ ඒක විතුසිතුමක් ඒ නිසා මේ හිත සුව සලසනේ ආස්වාස් ප්‍රසආසී නැත වර්තමාන මොහොත අපි කොච්චර ඒකට කෙල ගැහුවත් මූණට උණු වතුර වැක්කිරුවත් කොයි වෙලාවක හරි අපි පැත්තට හැරෙන්නත් එනවා ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ එහෙම චන්දූප සංහිත නොවන, දෝසූප සංහිත නොවන, මෝහූප සංහිත නොවන මේ මධ්‍යස්ථ අරමුණ අපිට හයි හති තියෙන වෙලාවදී යාලු කරගෙන, හයි හති තියෙන වෙලාවදී අපිට හාද කරගෙන, හයි හති තියෙන වෙලාව හොඳට ඉබිලා බලලා උත්සන්න කරන ආසන්න කරන හිටියොත් ඔය ලෝකේ තියෙන ඕනෙම කරදරයක් සිද්ධ වෙන වෙලාවේ ආනපාන පොඩ්ඩක් කතා කරපු ගමන් ගෙටේනවා. ඒලාට අවශ්‍ය කොහොම අරසව සරසලා දෙනවා. ඒකට අනිත් ඔක්කොම නිකන් අපි සංසාරේ මේ ඉතිසලත් මේ කරදරවලට ලක් වෙලා ඇතිනේ. ඔකට ඉසත් බඳගෙන ඇඬුවයි කියලා. වෙන්නේ මොකද්ද? ආනපානට අනදර වෙන එකයි. ওই කරදර අසත්‍ය අමනසිකාරය යොදන්නේ කියලා. ඉතින් මේ අසත්‍ය අමනසිකාරයට මේ මේ තක්කු මුක්කු වෙලා කකුල පය දාච්ච බල්ලෝ වගේ දුවන කට්ටිය කියන්නේ මේ ප්‍රශ්න වලින් මගහරිනවා. කැක්කුමක් නැහැ, හැඟුමක් නැහැ. මේ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව එයා එයාගේ වැඩ බලා ඉන්නවා කියලා. ඒ ඒ ඒගොල්ලෝ මේ මේ Tamanට හොරිය දිච්චාම ඒ හොරිය දිච්ච මනස හරි කැමතිලු ඔක්කොටම හොරිය දෙනවා දකින්න. ඒතර සොරි කියන්න දෙයක් නැහැ නේ කාටවත් හොරිනේ. හොරි නැති එක දකින්නට උට සොරි කියලා හිතන අපරාධේ මට විතරයි යත්තේ අරුවට නැහැ නේ කියලා. ඉතින් කොහොම හරි ඇඟේ කාලා හරි හොරි දෙනවා. ඉතින් හැම එකම හොරි. බුදුරජාණන් වහන්සේ ඒකට සොරි කියලා බුදුහාමර බේරලා නිකන් ඉන්න ඔබට ඕනේ නම් සොරි කියන්න ඕනේ නැහැ. හොරි එකත් එක ආශ්‍රය කරන්න යන්න එපයි කියලා. ඉතින් අපි හිතනවා මේ වගේ කරදර වෙලාවෙදී තක්කුමුක් වෙලා අඬලා මේ කනපින්දක් ගහන පපුවක් දෙක ගහන ඉස කඩා දාගෙන අඬන එක බරපතල යුතුයකමක් කියලා. අසත්‍යමනසිකාරය කියන්නේ ඔය වගේ කී දහහක් අපිට ওই කරදර වෙලා නැතයි සංසාරේ. බුදුදහමේ සඳහන් කරන අම්මා මරුණට විතරක් අඬපුවා. හතර මහා සාගරයට වැඩි වැඩි. අප්පා නැතුවට අඬපුවා. හතර මහා සාගරයට වැඩි වැඩි. දැන් මේ මොකද්ද මේ කෑ ගහන්නේ? ඒ කොළඹ පැත්තේ මලකවල් වල ගැන මිනිස්සු hina වෙන අපේ ගමේ මිනිස්සු. මේ තාත්තා මැරිච්චාම දුවලා ඉංග්‍රීසියෙන් අඬනවලු. තාත්තට හිතෙනවලු මේක ඇත්තට තේරෙනවද නැගිටින්න. බලා දෙන තාත්තට ඉංග්‍රීසි තේරෙන්නේ නැති ඒ තරම්ම ආදරයක්. ඉන්නකම් අර නාගයාට උණු වතුරයක් කෙරුවේ. මරුණට පස්සේ යාළුවන්ට පෙට්ටි ඉංග්‍රීසියෙන් අඬනවා බර අනේ ඩැඩි කිය කියා. අර මිනිහාට ඉංග්‍රීසි තේරෙනවනම් මලමිනිය නැගිටී කියනවා. අඬන්නේ අර මැරිච්ච එකා වෙනුවෙන් නෙවෙයි. අර අහපු මිනිස්සුන්ගේ අනුකම්පාව දිනා ගන්නයි. මේ නට නාටකම දිහා බලනකොට ඕක අසත්‍යමන ශිකාරී කියන වචනේ දැම්මට පස්සේ අපෙන් කොච්චර පෙට්‍රෝල් ඉතුරු වෙනවද? කොච්චර වෙලා ඉතුරු වෙනවද? හැබැයි විශාල ගණක් අපි ඔක්කොම කරනවා කිසිම කැක්කමක් නැහැ කිසිම හැඟීමක් නැහැ. එහෙමද ඒ දවසට මූණ අට කරගෙන මල ගෙදරකට වගේ මූණ හදාගෙන ඉන්න එපාද මේ මනුස්සයා hina වෙලා ඉන්නවනේ කියලා. මල ගෙවල් වලදී මූණ අට කරගත්තේ නැත්නම් ඒක නිකන් අප්සෙට් වගේ. දැන් පොඩි උන්ට මේක තේරෙන්නේ නැහැ. උන් ඔය තොරප මොඩි එකතු කර කර උන් හැමතැනම hina වෙවි වෙවිදින මොකද ඌට මේ මලයිකි මලයිකිය කියලා තේරෙන්නේ නැද්ද මොනවත් නැහැ. අපිට පේන උන්ට 6 4 තේරෙන්නේ නැහැ මොකද මේ මල ගෙදරින් දුක් වේත් දුක් වෙන්න දන්නේ නැහැ පොඩි එකා. මලගෙදරදී සිත් කරදරක අරගෙන දුක් වෙන්න ඕනේ බව දන්නේ නැති නිසා අපි කියනවා 6 4 තේරෙන්නේ නැති එකයි කියලා. 6 4 තේරෙන කට්ටිය ඇතුළට කියලා හොඳට කාලා එනවා. ඒකෙල්ල මලගෙදර ගාවදී අට කරගෙන ඉන්න අඬගෙන ඉන්නවා. ඒ පැවිද්දේ තියෙන සුන්දරකම තමයි ඔන්න ඔය ටික පැත්තක තියෙදයි. ඕනෙකේ කඩාගනි අඬන පැවිද්දෝ ඉන්නවා. ඔය පිටි ඕන හිතාත්මනේ. අම්මා මලා තාත්තා මලා ඉතින් කොහොමද වැඩිම නොකරන්නේ? අනිච්චාවත සංඛාරා කිව්වා වටාත්ත ගත්ත ගියා. ඉතින් අරගොල්ල කියන ඇත්තට හාමුදුරුවෝ නම් ඉතින් පුළුවන් අපිට බෑනේ ඉතින් අපි ටිකක් අඩන්න ඕන කියලා. ඉතින් මේ වගේ හැමදේම මානසිකාර ක්‍රමයට දාගෙන සතියට දාගෙන මේ දුක් වෙන දුක්විල්ලක් තමයි පුත්තජනකම කියන්නේ. ගිහිකම කියන්නේ. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ කියලා බුදුජානක කියන්නේ මේ සමහර දේවල් තියෙනවා මේ ඡන්දේ ද්වේෂේ මොහේ වැඩෙනවනම් ඒවා පිළිබඳව අසත්‍ය අමනසිකාරය තුළ පැත්තක දන්නේ වෙලාවේ සිහියට ගන්න දෙයක් තියෙනවා. එළඹ සිට 100න් හිටපන්. ආශ්‍රස් ප්‍රසාසය කරපන්. නැත්නම් සතිපට්ඨාන හිත දාපන්. අනිකු නිසා අපි කොම් කරන්න ඉඩ තියෙනවා. නමුත් මම මේ වෙලාවේ තමයි බොරදියේ එහෙම නැත්නම් කුණාටු සහිතදී නැව පෙරලා ගන්න නැති වෙන්න ඉන්න නම් මේ වගේ ඔක්කොටමත් එක්ක කටයුතු කරන්න බෑ. ඒ නිසා අපේ කෙරේ ශබ්ද වරෙන්, වේදනා වරෙන්, හිතවිලි වරෙන් කොයි එකද ගන්න කියන එක මෙනෙහි කරන දේෙන් තමයි තියෙන්නේ. මෙනෙහි කරනවා කියන එක අදහස් කරන්නේ මානසිකාරයේ. ඒ නිසා Taman වෙතට පැමිණෙන දේවල් ලක්ෂයක් තියේදී ඒ දේ ස්වයංවරයකට ගිය කුමාරයෙක් Tamanට අවශ්‍ය කුමාරි තෝරන්න වගේ ඒ කුමාරි තෝරනකොටම අනික් සියලුම කුමාරිකාවන් අතහැරීම සිද්ධ වෙනවා. එක කුමාරියක් තෝරනකොටම අනික් සියලුම කුමාරිකාවන්ගේ ද්වේෂයට ලක් වෙනවනේ. ස්වංවරයේ කුමාරි තෝරන්න ඉස්සෙල්ලයි කුමාරයා පිළිබඳ හැම කුමාරිකාවකම තියෙන්නේ ප්‍රසන්න හැඟීමක්. ඉතින් වටවලු කීපයක් ගිහිල්ලා මේ කුමාරයා අංගපසංග බලලා ඔක්කොම කරලා එක කුමාරියක් තෝරවයි කියලා කියන්නේ අනිශ්චයල්ල ප්‍රතික්ෂේප කිරීම. මෙන්න මේ ශාපේ නිසා තමයි අපිට දෙයක් දිහා ඇති හැටියට බලන්න බෑ. අපි සද්ද පද්ධතිය දිහා බලපු ගමන්ම අපි එකක් තෝරනවා. ඉතින් එකක් තෝරනවා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක දන්නේ නැති නිසා ඥානපෝනික ස්වාමීන් ලියනවා සතිය බලමයි මේ පොතේ. ඔබ එකක් තේරීම නිසා ඔබට අත්හැරෙන අවස්ථා ප්‍රස්තා ගියා ගියාමයි අය කද්දාවත් ගන්න බෑ. ගියා ගියාමයි අය කද්දාවත් ගන්න බෑ. ඒක තෝරන්න නැතුව ඔක්කොම දිහා බලන්න හිටියානම් ඒ සියල්ලකම සුවද ගතියක් තියෙනවා. තම අතිර්ණව අපන්නකව ගත කරනවා. ඉතින් ඒකට තමන්ගේ නැහැ කිසිම විනිශ්චයක් අරගෙන අන්න ඒ වගේ සමන් වෙත එන දෝෂ සහිත, මෝහ සහිත, ඡන්ද සහිත දේවල් දිහා දැකලා මේ පැත්තක තියෙන වේදිකාව ඡන්ද දෝෂ මෝහ නැති වර්තමාන මොහොත. නැත්තම් මූල කර්මස්ථානේ. සක්මන් කරනකොට මේ වම දකුණ. එමෙතන තමන් කටයුත්තක් කරනකොට චේතනාපූර්වක කරන දේ. අන්න ඒකට හිත යොදනවා නැත්නම් සතිමනසිකාරය යොදනවයි කියලා කියන්නේ අනික් සියලට අසත්‍යමනසිකාරය යොදනව නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔබ හරියටම ආදීනව දැනගෙන ඒක වෙනුවට කක්ක දින වෙනුවට හොඳ එකට තෝරගත්තා. මේ හැම 100%ක්ම ඒ ඒ වෙලාවේ Taman අතේ තියෙන තීන්දුවක් ਸਰබලධාරි දෙවියෙක් මේකට නැහැ. పూర్ව ඉඳලා ගත්ත අනිවාර්යම තීන්දුවෙච්ච දෙයක්වත් නැහැ. පුබ්බේකට හේතුවාදෙකුත් නැහැ. මේ තෝරන්නේ උඹේ තියෙන රුචර්ජකම් වල හැටියට. උඹේ තියෙන සංස්කෘතික ලක්ෂණ වල හැටියට. උඹේ තියෙන සංඥා පද්ධතිය හැටියට. ඒ තෝරනත් එක්ක උඹ තේරලා ඉවරයි. ඔබ විනිශ්චය කරනකොට ඔබ විනිශ්චය වෙලා ඉවරයි. නිසා විනිශ්චයකට යන්න තු මේක දිහා බලලා මේකට කියොත් චන්දෝපසහගතයි මේකට කියොත් දෝෂෝපසහගතයි මේකට කියොත් මෝහෝපසහගතයි මේකේ මොනවත් නැහැ ඡන්ද දෝෂ මොහ නැහැ ආ මේ දෙක දිහා දැකලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් බුදු වුණා වගේ තාම අපි මේ ඡන්ද දෝෂ මොහ නැතික තෝරලත් නැහැ නමුත් මේක මේ සතර බලධාරී තත්වයක් නෙමෙයි මේක දැන් ඔක්කොම තියෙනවා කිසිම දෙයකට මම ඡන්දයක් දීලා නැහැ මම මේක දිහා බලන ඉන්නවා කියනකොට තේරෙනවා අපි මෙතෙක් කල කොච්චර කඩවල වෙලා විනිශ්චයකට පැනනද. දකින්නකොටම තක්කු මුක්කු කරගන්න බැරුව හිත හදා ගන්න බැරුව ඉක්මනට පැනලා ලুকু කුට්ටිය කඩා ගන්න හදනවා. නමුත් කවදාකවත් අපිට සමස්තය ගන්න බෑ. අපේ විඥාණයට කවදාකවත් වෙත පැමිණෙන සියලු සංඥා ගන්න බෑ. ඒකේ උපමාව වෙන්නන්නේ පිසාචේ ප්‍රේතෙක් ඉන්නවා බඩ කලගෙයියක් විතර ඇති කට ඉදිකට්ටක් විතර ඇති ඉදිකටු මලක් විතර ඇති ඌ ඉස්සර කෑම මේසයක් තියෙනවා මූ බඩ සායෙන් පෙලෙනවා නමුත් කට පුංචි කන්න බෑ ඉතින් කෑදරකම කිව්වම් බඩ කලයක් විතර ඇති මෙන්න මේක තමයි මනුස්ස ලෝකේ කියන්නේ පිසාචෝ ප්‍රේතයෝ ඉතින් අපි අර ඉක්ම ඩික්මන කණ්ඩා හදනම් කොහොමද කරවක සියල්ල කන්න බෑ නිසා දැනගන්න ඕනේ අපිට මේ සියල්ල පෙන්වීමම අපි වදකාගාරයක් බවට පත් කරලා තියෙනවා. දකින්න සේරමත් එක්ක කරන්න යන්න එපා. ඔක දිහා පොඩ්ඩක් බලලා විනිශ්චය කරලා ඡන්ද දෝෂ මොහ අඩු නැත්නම් ඡන්ද දෝෂ මොහයෙන් තොර වෙච්ච විකල්පේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බං ආදීනව මනසිකාතබ්බං අසත්‍ය මනසිකාර මනසිකාතබ්බං කියන විදිහට මේ දේවල් ලැබීම තමයි manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ. මේකට තමයි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේක පැනපු ගමන් එක අල්ලගත්ත පමණට ඒ අල්ලා ගැනීම නිසා විශාලයක් ප්‍රතික්ෂේප වෙනවනම් ඒ බව දැනගෙන එහෙම පැනලා දෙන්න යන්නේ නැතුව අල්ලා ගන්න නැතුව සමස්ත විද්‍යාව බලන්න පුළුවන් නම් අපි ඒකට කියන විවසන මනස, තාදී මනස, නොසලිත මනස, විනිශ්චය කර නොයලබෙන මනස, අපන්නක මනස, සාමීච ප්‍රතිපන්න මනස, අරණ මනස කිසි දෙයක කාර්යකලයක් නැහැ. සමහරට තියෙන ඔක්කොම විකල්ප ටික තියෙනවා. කිසිම විනිශ්චය කළා නැහැ. ඒතකොට මේ සියල්ලම තමන්ට ඕනම වෙලාවක විනිශ්චය කරතයි තමන් අහුවෙලත් නැහැ. ඇත්තටම කියනවනම් මේ වගේ භාවනාවක සමාධි පරියන්ක ඉන්න වෙලාවක, ශක්මනක ඉන්න වෙලාවක, එදිනදා වැඩ කරන වෙලාවක ඒ තියෙන මේ විකල්ප මේකට ඉතින් අපි කියන්නේ ක්ෂණ සම්පatti කියලානේ. ඒ විකල්ප දිහා බලලා විනිශ්චයක් නොකර ඉන්න මට්ටමට ඉඳින්න පුළුවන් ගතිය තමයි මේ manussත්ත්ව ප්‍රතිලාභය කියලා කියන්නේ. අන්න ඒකට බුදුහාමුදුර දෙන එළියට තමයි සම්බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. ඒ නිසා ඉක්මන් වෙලා අත දාලා කරන්ට් එක වද්දා ගන්න නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියද හොඳම අර්ථකථනය තමයි අප්‍රමාදී කියන එක. හොඳම අර්ථකථනය තමයි සතිය කියන එක. ඒ නිසා සුද්ධ සතිය කියන්නේ choiceless choiceless awareness. අර කයි මේක කියලා තෝරන්නේ නැතුව සියල්ල සමස්තය දිහා බලා සිටීමේ හැකියාව බුදු වුණා වගේ. ඒව නැත්තම් කියන evenly suspended attention. සියල්ල දෙසම සමසේ බලා ඉන්නවා. ඒකකට සුවිශේෂත්වයක් දෙන්නේ නැහැ. ඉතින් ඒකට යාව කිසි විදියකට යටපත් කරන්න පුළුවන් මේ ශක්තියක් ඒ වස්තුව වලට නැහැ. අපි තෝරපු ගමන් අපි තේරෙනවා අපි විනිශ්චය කරපු ගමන් අපි විනිශ්චයට ලක් වෙනවා යෝගාවචරය කියලා කියන්නේ විනිශ්චයකට යන්නේ නැතුව අපන්නකව මේක දිහා බලائیں දැන් තමන් ආනපන සතිය කරන ඉන්න වෙලාවේ ඒක පාට අමිහිරි සද්දයක් එනවා එහෙම නැත්නම් වේදනාවක් දැනෙනවා නැත්නම් හිතවිල්ලක් එනවා ඒතර අපි දැක්කොත් එහෙම මේ ශබ්ද gedara ඉඳදී තියුණාට අපිට මේක අමිහිරි නෑ මේ හිතවිල්ල gedera ඉඳදී කොච්චරද තිබිලා අමහිරි නෑ. මේ වේදනාව අපි විඳලා නැති ගන්න මේ අමහිරි නෑ. නමුත් දැන් මේ ආනාපාන තියෙන බරවත් කැමැත්ත නිසා එහෙම නැත්නම් මේ භාවනා ජීව කරන නැති බලවත් කැමැත්ත නිසා අර පුංචි සද්ද පුංචි වේදනා පුංචි හිතවිල්ල නිසා අපිට විශාල ද්වේෂයක් පහළ වෙනවා. ඒක ද්වේෂේ පහළ වීම සදාචාරය කියලා අපි හිතනන්නේ අමනයි, මෝඩයි. කිතරින්දදී අපි කොහොමද පරිප්පු කාලා තියෙන්නේ? අපි ඇදගෙන ඉන්නේ නාලා තියෙන්නේ. ටොංගනන්නේ කාලා තියෙන්නේ. දැන් මොකද්ද මේ පුංචි දේවල්ට දඟලන්නේ? ඒ කියන්නේ ඉවසීමේ ශක්තිය හොඳටම තියෙනවා. ආන්නේ විදිහට මේ මේ මේ දඟලන්නේ ද්වේෂය නිසායි. මේ දඟලන්නේ මේ ආනබණ්ඩති කැමැත්ත නිසායි. ආදි වශයෙන් මේක දිහා දකින්න නම් Taman දිහාම Taman බලන්න එපා පිටිකෙනෙක් බලනවා. එතකොට බුදුහාමුදුර අපේ දිහා බැලුවා වගේ තමයි. එතකොට ධර්මය අපේ දිහා බැලුවා වගේ තමන තේරෙන පටන් ගන්න මේ තක්මුක්කුවේ කොරස් කටේවත් අද්දා ගන්න බැරුව අපි කොච්චර වැදගත් විනිශ්චය කරලා තියෙනවා. අපේ ජීවිතේ හැම තක්කමක විනිචක්ව අපි ආරං කරගෙන තියෙන්නේ අස්සමබර හිතකින්. ඒ මොකද සමබර හිතට විනිශ්චය අවශ්‍ය නැහැ. ඒක කවුරක්වත් දන්නේ නැහැ. සම්බරේ ඉන්න වෙලාවට විනිශ්චයක් ඕනේ නැහැ. ඒ සියල්ල ධර්මානුකූලව සිද්ධ වෙනවා. මම කරන්නේ හුදු නිරීක්ෂණයක් පමණයි. මම මේ තක්කමුක් වෙලා විනිශ්චය කරන්න හදන්නේ අවස්ථාවාදී නිසා. මගේ ජීන අවස්ථාවාදී නිසා වැඩි කුට්ටිය කඩා ගන්න හදන නිසා. ධර්ම මාර්ගයේදීත් මේක අපලයි. කාම ලෝකෙදිත් මේක අපලයි. කොයි එකෙදිත් මේක අපලයි. යන්න එතනදී ඉවසලා තේරුම් ගන්න පුළුවන් නම් යහර බුදුරජාණන්සේ දීලා තියෙන වැස්ස වෙලාවට හම්බෙච්ච රේන්කෝට් එක වගේ කුඩේ වගේ අසත්‍ය අමනසිකානම් පටිපජ්ජිතබ්බා. මේක දිහා මොනවක් බලන්න නැතුව මොනවක් විනිශ්චය කරන්න නැතුව ඔක්කොම පද්ධතිය දිහා බලපන් මේක තෝරන්න ඕනේ කියලා නැතුව එතකොට සෞඛ්‍ය සම්පන්න මනසට මේ නැත්තම් කෙලෙස් නැති මනසට කොයි එකත් එකයි. එහෙම තෝරන්න ඕනකමක් එන්නේ නැහැ. තෝරපු ගමන් ආතතියක් එනවා. තෝරපු ගමන් අසහනයක් එනවා. තෝරන්න නැතුව ඉන්න පුළුවන් හැම වෙලාවකම අපිට හම්බ වෙන ඒකට ක්ෂණ සම්පත්තිය කියන එකට පුත්‍රජානංශේ ජීල තියෙන්නේ හොඳට විවේකීව කියවන්න පළවෙනි ජාතකය අපන්නක ජාතකය ඊටාම තීරණාත්මක වෙලාවේ Taman කිසිම විනිශ්චය කරන්න නැතුව ඉන්න එතකොට වෙන්න ඕනේ හොඳම දේ වෙනවා. කලබල වෙලාවේ Taman අක්කු මුක්කුව දැම්මොත් අනිවාර්යයෙන්ම අත දාන්නේ චන්දුපසංහිතව, දෝසුපසංහිතව, මෝහපසංහිතව. ඉතින් අපි වට කරගෙන ඉන්න කට්ටිය අපිට බලපෑම් කරනවා හදිසි විනිශ්චය කරපන් කියලා. මුන් තමයි යමයෝ. මුන් තමයි අපිව කන්නේ. කාටද පුළුවන් මගේ විනි මට විනි මගේ විනිශ්චයක් ඉල්ලන්න. ඉල්ලනවා නම් ඒ කාන්තේම අපායසයි මිත්‍රේ. යකේ. ජම දූතේ. මට තියෙන මානව අයිතිවාසිකම තමයි මේක ඕන දෙයක් වෙච්චාම මට තියෙනවා මේක දිහා බලන්න ඉන්න හැකියාව. බුදුහාමුදුරු පැහැදිලිවම සාක්කයට ඉන්නවා අපිට. රහතන් වහන්සේලා සාක්කයට ඉන්නවා. අපේ කිට්ටු අන්තිම මොකද කරන්නේ? වහාම විනිශ්චයක් ගනින් අර කරපම් මේ කරපම් කියලා මේක දැවෙන ප්‍රශ්නයක් වඩටපත් කරගන්න. උද්ඝෝෂණ කරනවා. ඒ මොකද අපි ඉස්සර අපි එහෙම උද්ඝෝෂණ කරලා අනුන් අවශ්‍යලා තියෙනවා. නිසා අපිට හම් වෙන්නේ නිකන් ඉන්න. ඒ දැනගන්න විතර ගෙවන්න කරන් තියෙන්නේ ඔක්කොමලා කෑ ගහදී ඕ ඕ ඕ හරි හරි. පොඩ්ඩක් ඉන්නකෝ. මංක බලන්නම්කො කියලා හැම කෙනාම තඩමාරු කරගෙන මේක දිහා බලාගෙන ඉන්න. මේ ගල්ජි වණ්ඩි ශාන්සි කාඩ් කියලා මේ දැවෙන ප්‍රශ්න මොකුත් නෑ අර ස්ථානේ කඩාන ගිහිල්ලා අරයා කඩිලා දායකෝ විදාන කියම දෙයක් නෑ නම ගිලම්පස ටිකක් ගිහිල් බැලලා ඉන්නකෝ ගිලම්පස ටිකක් බීලා ඉන්නවා පස්සේ කතා කරමු දෙයක් නෑ කියනවා ජර නඩු අරගෙන යන මිනිහට නඩුකාරයා කියනකොට දෙයක් නැහැ කියලා. දැන් මේක පුම්බල පෙන්නන්න බෑනේ. ඉතින් කියනවා ආයෙසරයක් ඇවිල්ලා කියනවා මේ අනේ ස්වාමීන් වහන්සේ මෙහෙම හරි හරි ඉතින් කලබල වෙන්න දැන් ඊගාව කට්ටියෙන්නකෝ. පොඩ්ඩක් මින්ද. ආ. දෙයක් නැහැ. ඒ ගුඩ්ඩින් මහත්තයට ගියාම රට ඉඳලා එන්නේ. අනේ අනේ සර් මාත් එක්ක කතා කරන්නේ. ඒතකොට දුන්න මහත්තයා ටිකක් කළා හ්ම්. හ්ම්. දැන් ගොඩින් නැහැ ඒතර. හ්ම් හ්ම් ගන්නවා අර කියන මිනිහා කියවනවා කියවනවා කියවනවා කියවනවා අර අර මනුස්සයා පැත්තක ගොඩින හ්ම් ඒත් නෑ හා කියන්නේත් නෑ නෑ කියන්නේ හ්ම් කියන මිනිහට මේ පායලා යනවා ලොකු සාංශ ගාවට එනවා රට රාජ්‍යවල මිනිස්සු බුලත් අතක් කරගෙන වැඳලා ලොකු සාංශිතින් පණිවිඩේ භාගයක් යනට හොඳයි ජරය ඉතින් අවධානය ඇවිල්ලා තියෙන කේද ඉතුරු ටික දැන් chance එක ආපිලා ඉතුළු ෆයිල් එකක් දාන්නට හොඳයි. තුන්වෙනිතරේ හොඳයි කියනකොට දන්නවා ලොක්කට හිතන. එහෙනම් ෆයිල් එක අකුරගෙන ඵලයක්. ඉතින් අපි ළඟ ඒ වගේ හ්ම් කියන එකක් හරි නැත්නම් දෙයක් නැහැ කියලා හරි එහෙම නැත්නම් හොඳයි කියන එකක් හරි තියෙන්න ඕනේ. එහෙම නැතු මේ ඉනේන ඔක්කොගෙම ඔළුවට දාගත්තාම මේක මල විකාරයක් නේ. ඉන්න හරියක් එන්නේ කිට්ටුවන්තියෝනේ. අපිට වද දෙන හරියක් වද දෙන්න කිට්ටුවන්තියෝ. එමතෝ ජායති සෝකෝ. ඉතින් ඒ වෙලාවේ ආපු වෙලාව හිතනවා අනේ හොඳ නෑනේ මෙයාට නම් කොහොම හරි විශේෂයක් සලකලා කරන්න ඕන කියලා. අනේ ඒ මනුස්සයා හීනකින්වත් එහෙම හිතන්නේ ඌ බලන්නේ පුළුවන් තරම් ටැක්ස් කරන්න. ඉතින් ඒ නිසා Taman දන්නේ නැත්නම් ඒකේ සීමාව අපිට ඇටෝම ගෙදර ගියා වගේ මුළු ඇටෝම මේසෙම කන්න පටන් අරගත්තොත් නහිනවා. ඇටෝමේසට ගියාම තියෙන දේක් හොඳ දෙයක් කරනවා මිසක කාපිරියට නැහැ සීමාවක්. අපි කාපිරිය ඇටෝම් ගෙදර ගියාගේ අනි කවුරු ඇවිල්ලා දුක කනවිලා කියනකොට ඉතින් කන් දෙකම නමාගෙන අහගෙන ඉන්නවා කෑදරකම ද්වේෂයේ. ඕක හොඳටම දන්නේ මේ මීඩියා කාර්යෝ. උන් ලෝකේ තියෙන කුණු හරප ඔක්කොම ටික ගෙනලා විනාඩි 5කින් දානවා ටක් ගන්න. ඒ ප්‍රවෘත්ති කියවල තියෙන කඩිමුඩිය බලන්න ওই ප්‍රවෘත්තිකාරයන්ගේ. අර්ග කීලෝ ඉවරචි ගම ඊගාව කරගත්තා. ඉතින් අපි බත් එක පැත්තක තියා කට අරගෙන බලා ඉන්නවා. ඒක බත් එකේ රෝස් වෙනවා. ප්‍රවෘත්ති. උන් දන්නව හරියට මුන්ට දෙන්න ඕනේ තුප්පහිම දෙයක් කිව්වොත් කට ඇරගෙන කනවා උම්මලකට ගාලක් කපුනා වගේ බත් එකේ. ඒක නිසා සම්පප්පලාප අනවශ්‍ය කතා මේකෙන්ම තමයි අපි මේ හදාගත්ත ලස්සන මේ පිරිසුදුකම නැති කරන්නේ. මොනවා හරි අපිට අවශ්‍යයි. මේකට අපි කොච්චර උත්සාහ කරත් කොච්චර අපි මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරත් අනුන්ට විවේකයේ දෙනකන් අනුන්ට උදකලාව දෙනකන් Tamanට උදකලාවක් ලැබෙන්නේ අනුන්ට විවේකයේ දෙනකන් Tamanට විවේකය ලැබෙන්නේ අනුන්ට නිස්සද්දතාවය දෙනකන් Tamanට නිස්සද්දතාවය ලැබෙන්නේ අනුන්ට පිරිසුදුකම දෙනකන් Tamanට පිරිසුදුකම ලැබෙන්නේ නිසා පුළුවන් තරම් බලන්න මම නිසා කාගවත් විවේකයට බාධා වෙන්න දෙන්න එපා කාගවත් උදකලාවට බාධා වෙන්න දෙන්න එපා කාගවත් පිරිසුදුකමට බාධා වෙන්න දෙන්න එපා කියලා කියපු ගමන් තමන් ඉන්න තැන ඉබේම පිරිසුදු වෙන්න පටන් ගන්නවා හුදකලා වෙන්න පටන් ගන්නවා ඒ සමයක මේ එක්කෙනෙකුගේ මනසක කෙලෙස් අනිකෙලෙස් අතර ප්‍රශ්නෙත් තියෙනවා සමාජ ලෝකෙත් තියෙනවා අපි ගත කරන සාමාන්‍ය පුත්තජන ලෝකේ යෝගාවරේ අයචනන් අතරත් තියෙනවා ඉතින් යම් කිසි යෝගාවචර පිරිසක් මේ විදියට සියලු දෙනාම එකමවකගේ දරුවෝ වගේ හැදිලා එන්න අපි මේ වගේ බණ කොච්චර සාකච්ඡා කරන්න වෙයිද කොච්චර එක එකන භාවනා කරන්න වෙයිද කොච්චරක් අපි එකිනෙකා කෙරේ ගෞරවයක් ඇති කරන්න වෙයි. එදාට බලන්න මේ පිරිසට මේ පිරිස තියෙන සભ્યත්වයේ පිරිස තියෙන සදාචාරයේ පිරිස තියෙන සීලය මුකෙන්වත් ගන්න බෑ. ඒ නිසා අපි මේ රණ්ඩු කරන්නේ මේ කාටවත් ගහපා දෙන්න නෙමෙයි අපි හැම එකාගෙම කිල්ලෝටේ හුණු තියනවා. හැම එකනාම චන්දුපසහගත හිතිවිලට කැමතියි. දෝසුපසංගිත හිතිවිලට කැමතියි. මොහොපසංගිත හිතිවිලට කැමතියි. නමුත් බුදුරජාණන්සේ අහිංසකව කියන නෑ මොකක්වත් නැති එකක් තමයි ඔය මම දැන් මෙතන ඔබ කොච්චරක් ඒකට සලකනවාද කියන එකෙන් මට කරන සැලකිල්ල මට තේරෙනවා. ධර්මයට කරන සැලකිල්ල තේරෙනවා. සංඝයාට කරන සැලකිල්ල තේරෙනවා. සීලයට කරන සැලකිල්ල තේරෙනවා. කාටවත් නැහැ බාධා නැති ලෝකයක්. මේ බාධා සියල්ලම තියේදී අර මැද තියෙන මේ වේදිකාව මේ මොහොත මැද තියෙන දූපත වගේ ඒකට කොට වෙලා නොතමී ඉන්නවනම් දූපත කද්දාකත් අපිට පයින් ගන්න. ආනපන කවදාකවත් පයින් ගන්න. වර්තමාන මොහොත කවදාකවත් පයින් ගන්න. ඒ නිසා ඒක දියුණු කර ගැනීමට තියෙන පහෙන් එකක් උපකරණ උපක්‍රම තමයි අපේ හිත ස්වභාවයෙන් පැනලා දෙන්න හදන දේවල් වලට අසත්‍ය අමනිස්කාරය යොදවන්නේ. පින්නුනට දැක්කේ නැහැ වගේ. ඇහුණට නෑ වුණා වගේ. දැනුණට නොදැනුණා වගේ. හොඳට මොලේට වැටුණාට බුම් බම්මණෙක් වගේ බුබ්බඩෙක් වගේ ඔය බකන් නිලාන ඉන්නවා. හයිය තිබිලා පැනලා ගහන්න පුළුවන් වුණාට කොන්දපන් නැති කෙනෙක් වගේ මලමිණියක් වගේ ඉන්නවා. ඒකට ලෝකයා බයින්නේ නෝන්ජලේ කියලා. මුද්‍රණශ මේකට උපමාව කියනවා. සමහරට ඇහැට දකින්න රූපයක් පේන තියෙනවා නුරුස්නාය දෙයක් නම් එහෙමනම් එක්ක ඇස් දෙක වහගනින් නැත්නම් වෙන එකක් දිහා බලපන්. ඒකට අසත්‍ය අපනසිකාරය කියලා කියන්නේ. දැන් ටෙලිවිෂන් එක අපි පවුල පිටින් බලනකොට මොන හරි ගුණ වරපක් පෙන්නනවා. මේ channel එක මාරු කරන එක නේ තියෙන්නේ ඉතින්. ඒක ඕෆ් කරන්න ඕන. ඒක හොඳට කේතර කට්ටියත් එක්ක බලලා කුණුවරපේ බහුවෙන්තර පත්තරේට ලියුවට අරුම කඩප්පුලිය නරක දෙයක් හැදුවා මේ ටෙලිවිෂන් එක හොඳ නැහැ කියලා. ඒකට මෝ කාලා ඉවරනේ කොහොමඩක්වත්. පවුල පිටින්ම කාලා ඉවරයි. එනිසා ඒකේ ස්විච් එකක් තියෙනවනේ ඕෆ් කරන්න ටෙලිවිෂන් එකේ. channel එක තියෙනවනේ. අපි මේ ඒක බලන්නේ අර කරනම කට අරගෙන බලන හදපු එකගේ අසභ්‍යකම ගැන කතා කරනවා. බලන එක ඊට වැඩිය අසභ්‍යයිනේ. බලනදී අසභ්‍යයි කියලා විවේචනය කරන්න වූ බලලනේ තියෙන්නේ ඒක. ඌ ඊට වැඩිය අසභ්‍යයිනේ. ඒ ඒ ඒ ඒ ගතිය තමයි අපි ළඟ තියෙන කල්ලන්න ඕන. අපි මේ සදාචාර වෙන්න හදන හැම වෙලාවෙම කවුරු හරි දඩමීම කරගත්තට අපේ හිතේ මේ චන්දුප සංහිත, දෝසුප සංහිත, මෝහප සංහිත කිනාට අපි වැඩි සැලකිල්ලක් සලකනවා. ඒ ඡන්ද දෝෂ මෝහ නැති මේ වර්තමාන මොහොත අපිට පේන්නේ නිකන් පිපිඤ්ඤ මාළුවක් වගේ කිසි රසක් නැහැ, පතෝල මාළුවක් වගේ රස නැහැ. නැවත ඒකේ නපුරක් නැහැ. ඒක නිසා මේක මෙතෙන්ද එන්න මම කියපු විදිහට අර මුලින් අවස්ථා බුද්ධ ඥානසි විස්තර කරලයි මේ අසත්‍ය අමනසිකාරය කියන එක හැම කෙනාම වයර් එකක් වැඩ කරනකොට රබ අතට රබ ග්ලව් එකක් දැම්මා වගේ කරන්ට් එක වද්දා ගන්න ඕන නම් මේක දාගන්න දැම්මට පස්සේ කරන්ට් එක තිබුණාට වදින්නේ නැහැ. ඉතින් සියලු දිනාටම මේක තවදුරටත් මේ ජීවිතයේදී වගේම පරියන්කේදී සක්මනේදී ක්‍රියාවත් කරලා බලන්නට ධෛර්ය ශක්තිය බලයේ පිණිස අදවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්මදේශනා මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා